දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න තියෙනවා අපි ආරාධනා කරමු ප්‍රශ්න ටික සදාගත කරගන්න. Thank you. Lord signs of being is the root of conduct. Paranutase invisibility. Level sir, can you kindly explain how four foundations of mindfulness is applied and or realized in one's meditation practice? There's a second part. I hear, uh, I have read I've heard so many have suggested to use Buddha for eatery and Buddha and for outbreath door. Can't recommend on using this technique. first part of the question is how the uh, for foundation of mindfulness, uh, it is like that you are learning learning how to write, first and foremost you have to start letters, and then you have to go for words, and then you have to go for sentence, and then you have to go for a chapter, and then you have to go for a book. Likewise, one is leading to other, so start with single letters, and then only you try to understand how two letters are combined each other to make a word, and then how words are put into a sentence, and how a sentence to put into a chapter to have an idea and how the, how the chapters are putting into an essay. Likewise, uh, the mindfulness on uh, materiality, the body, is the starting point. So therefore, one has to take uh, diligent effort uh, to develop mindfulness on the body, kaya vipassana, in detail with thorough foundation and the balance will happen automatically. Uh, whenever a child is learning uh, first language, uh, it happens naturally. But whenever you are going to have the second language, then only you understand how naturally the first language took place and why it is happening, you don't know. When you are learning the second language, when you are trying, then only understand whenever the situation is coming, it is catching. So likewise, uh, instead of thinking about the Vedananupasana, dhamma Dhammanupasana, take thorough uh, interest and understanding on kaya-pasana. that means the mindfulness on the body, and then it will grow in natural accord. As far as the second part is concerned, when you are noting uh, one object to keep view it, to face-to-face -face it, to immediate it, you can lot you can lot, use lot of techniques. Uh, that is, uh, one thing is uh, relating the boot with in-breath and though out-breath, left leg with the boot, though with the uh, right leg. Like you can use as you like, but you to understand, after a certain amount of familiarization with the object, you can do away with notice. So whatever you are using, it is like a pet name, it is like a nickname to that particular object. The Mahasi Sado, he presented the realistic one, in with the in, out with the out. The left leg with the left, right leg with the right instead available Sumedo, he is following the uh, Thai tradition, they use Buddhu. So use both, try both, whatever may be facilitating, accelerating uh, mindfulness, you can have your own choice. next question is uh, uh wherever uh, breathing occurs in the body and it's observed Walking is intentional, and how can we observe our own intentional activity as an outsider, in brackets detached person? Could you kindly explain this in both languages? Uh, first thing you can understand unintentional. Uh, uh, things happening in the involuntary muscles, you just observe. In the walking also, you just observe the physical part don't try to see the intentional part, that is mentality. When and where you become efficient in observing the mechanical or lever system like walking, uh, the intention is followed. Don't try to mix up with the intention. It is just mentioned for the sake of theory, but you are just following the physical part. When and you, are, where you become familiarized, <clears throat> when and where you become seasoned, with the physical part, uh, that very mindfulness will diversify and grow into the mental part. And therefore, uh, in the mm, walking meditation, mental part also open. In the sitting meditation, uh, the physical part, that is also when you keep on observing, later you will understand, before the in-breath happens, there's an urge as a necessity arises. As if you dive into water, when you go down there, you feel the breath. And therefore you feel danger, you feel uh, insecurity. So it feels like coming up and breathing, something like that. When you keep on practicing, you can find each and every action has its own due mental part, the intentional part, So in order to go there, you are not starting with the mental part. You are starting with the physical part. Once it becomes uh, efficient, mental part happens. මේ ප්‍රශ්නේ කවුරුන් ස්වාමීන් වහන්සේ මා ආත්මාවේ වඩ විට උස්ම ක්‍රමයේ සිංහ වස් නැතර නැති ඉරිස් බවක් වෙන අවස්ථාව ඇතිවෙනවා. නමුත් මේ ශුද්ධ වශයෙන් විස්තර නොවේ. දෙහිස් බව වන සිතිවිලි ඇති ඇතිවන වෙනවා. සිතිවිලි ඇති වන්නේ මේ අවස්ථාව තුනක්ද? ඒ ගැන බණ කියවන්නට ආදී ආදී වශයෙන් මේ ඉස්සන මැද එක සියුම් කරකෙහි ආශ්වාස ප්‍රශ්වාස ඉතින් මේ මේ පරිසරයේ ඇති ශබ්ද කාසදව සදා සිරුරේ වේදනා වෙනම් ඒවා දැනේ මේ කිසිම කෙනෙක් සතුටේ බවලා නැහැ. එමෙන්න මේ සෑම සිතිවිල්ලක් ආස්වාද ප්‍රාස්වාද දැනීම හා ශබ්දයක් ඇතිවීම පෙර පසු යම් කිසි ශූන්‍ය බවක් දැනෙන. බොහෝ විට නිවිත කය කරන්නේ නැහැ. නමුත් කය නැතුව ආවේනාමය දැනෙන්නේ නැහැ. මේ ශූන්‍ය අවස්ථාව සියුම් හෝ ගොරෝසු උස්මන කිරීමේ අවස්ථාව එක කාර්යයක් එක පරණක් කියන කීප වරක් මානවයේ මානවයේ ඇති මේ අවස්ථාව මම ඇයි පහදා දෙන්නේ ඒ ඉයේ ඉස්සර කරන ආනාපානය දෙවුණ අවස්ථාවකට මේකදී පැතිකඩ දෙකක සංසන්දනයක් මම හිතනවා ගත්තොත් ප්‍රශ්න කරුට තාජක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. අර පළවෙනි වතාවට දැක්කේ නේද හිත නේද හිත වෙන්නේ චේතනාවද? තමන් කිසිම චේතනාවක් නැහැ තමන් නිකන් මේ අන්ධෙක් වාගේ ඇසත් නමුත් අන්ධෙකුසේ බලائیں ඒකට අචේතනිකව සිටින ගොඩක් වැඩයක් හිතවිලි වගේක් වෙනවා ශබ්ද පිට තියෙනවා වේදනා වගේකුත් තියෙනවා ඒවට කරදර වෙන්නේ ඒවට කියනවා අසංකජාන මනෝ සංස්කාර කියලා තමන්ගේ සම්පජාඤ්‍යව හිතනවා නෙවෙයි හිතෙන දේ නතර වෙලා නැහැ හිතන්නේ නැහැ. හිතන්න දෙන්න තීන්දුව කරගෙන ගිහිල්ලා තියෙන දැන් ආනාපානෙත් කොහොමද මහාද වෙලා ආනාපානෙත් හිත වැටලා තියෙනවා. නමුත් හිතෙන එක දිගට යනවා. නමුත් ඒකෙන් තමන්ගේ හිත සතිය අවහිර වෙලා නැහැ දුක් කරගන්නේ නැහැ. වේදනාව ගැන කියනවා. ඒ වේදනාව දරන්න පුළුවන්. ඒක නිසා හිස්තරක් නැහැ. නමුත් වේදනාවෙන් දුක් කරදර ගන්නෑ. ශබ්ද වර්ගයක් තියෙනවා. තමන් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒක නිසා Tamante එක තියා බලන්න ඕන. ඒකෝ කියනවා අපි ශික්ෂාවක් වශයෙන් සම්පජඤ්ඤ ක්‍රියා නතර කරාට අසම්පජඤ්ඤ ක්‍රියා ගොඩක් යනවා. ඒක හරියට උණයි කැඩිච්ච වලිගයක්. උණ වලිග කැඩෙන්නේ ප්‍රයෝජනයක් සලකලා. ඊට පස්සේ ඒක ඕනට වැඩිය මේකෙන් ගහනවා. නමුත් බලන්න විඥානයක් නැහැ. ආත්මයක් නැහැ. ඒක කෘත්‍යයක් කරනවා. ඉතින් අපි අර මේ ගැහෙන දෙයට පණ තියනවායි කියලා කැපිටි තැන ෆස්ට් ඒඩ් කරන්නයි බෙහෙත් කරන්නයි ඇනස්තීසියා දාන්නයි ගියොත් පිස්සු වැඩක් වෙනවා. ඒ වගේ තමයි අපි හිතලා කරන දේ නතර කරනක පළවෙනි වතාවට වෙනවා. ඊට පස්සේ පේනවා ඒක හුරු කරනවා කියන ලේසි නෑ. ඒක මොකද අපි හිතාන ඉන්නේ 100%ක්ම නතර වෙලා සම්පජන්‍ය අසම්පජන්‍ය දෙකම නතර වෙලා වෙන්නේ නෑ. අපිට පුළුවන් ශික්ෂාවේ සම්පජන්‍ය කොටස් නතර කරන්න. ඒත් ඔක්කොටම බෑ. පුළුවන් වෙච්ච එක නතර තියෙනවා ඒක නතර කරාට බෑග්ග්‍රවුන්ඩ් එකේ හෝ ගාලා වැඩ යනවා. ඊට පස්සේ එන අවස්ථාව දැන් මේකට හුරු වෙලා හොඳට කරබනින්නකොට කිසිම මෙහෙවීමකින් තොරව ඉන්දපෝවන් ආශාව පසාරි දෙවිලා යනවා. ඉන්දපෝවන්ට වේදනාවක් ඇවිල්ලා අපි අවශ්‍යල ගන්නවා. ඉන්දපෝවන්ගේ සාධ්‍යයක් ඇවිල්ලා අපි ඉඳ කියනවා. ඉන්දපෝවන්ගේ හිතවිල්ලකට ආ මේක රාගේ හිතවිල්ලක් නේද? මේක යාරු බණ නේද කියලා ඒ හිතවිල්ලත් එක පැටලයි. ඒ පැටලෙනත් එක්කම ආයසර කන්නකාරී නිකන්නේ නිමිත අඟුරු කොටකට පෙට්‍රෝලක් කරාගේ හොස් කරන කරා. ඊට පස්සේ යෝගාවචරය දැන් ආනාපාන හම්බුණා ගණන කරනවා. නැවත ආනාපානෙට හිත ධානයේදී ආයසර කර වැඩිම වෙනවා. ආයසර කියලා සාක්ෂි දෙනවා. සංසිඳන හිතන දැන් නම් ඉස්සරට වැඩිය සංසිඳනයි. නමුත් ඊට වෙලා ගන්න පස්සේ ආයසරයක් ඇවිස්සෙනවා. එතකොට යාට තේරෙනවා පළවෙනි සැරේ තේරුම් ගන්න පුළුවන් සංපජඤ්ඤ අසංපජඤ්ඤ සචේතනික අචේතනික හිතලා කරන කිරණ වේ. පස්සේ තේරුම් පටන් අර ගන්නවා. දැන්පත් වෙච්ච හිතක් තිබුණොත් ඊගාට වෙන තියෙන විශේෂක තමයි. අවිස්සුනොත් ඊගාට වෙන තැම්පත් වෙන එක තමයි. ඒක මේ අවිස්සීම සහ තැම්පත් වීම එකිනෙකට ප්‍රතිඋත්පන්නයි. යෝගාවචක හිතන්නේ තැම්පත් වීම දිගටයි කියන්නේ. එහෙම නැත්නම් බය වෙනවනේ හිතන අවිස්සින දිගටයි කියලා එකක්වත් දිගටයි. යන දෙයට යන්න දුන්නොත් ඇවිස්සලා උඩට ඇවිල්ලා ආයතම්පත් වෙනවා. ආයතම් ඇවිස්සෙනවා ආයතම්පත් වෙනවා. නමුත් මේ විදිහට ඇවිස්සිලි හතක් අටක් බලන්නේ පළවෙනි සැරේ තරම්ම දෙවෙනි ඇවිස්සිල්ල කුලප්පු වෙන්නේ. තුන්වෙනි ඇවිස්සිල්ල එච්චරක් කුලප්පු වෙන්නේ නැහැ. ඒකේ ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා. තරංගයේ ආයාමයේ අඩුවේ අඩුවේ අඩුවේ ඇවිස්සීම දිගට සිද්ධ වුණාට ඇවිස්සෙති ඇවිස්සෙන ප්‍රමාණය අඩු වෙනම ගන්නවා. ඒකෝ මේක වෙන ගැඹුරකට යනවා. ඒ නිසා එක පරියන්කයකදී ආදු විශේෂම අවස්ථා දෙක තුනක් ඇවිසිලි 8ක් 7ක් 8ක් කරනවා. දැන්පත් වී 7ක් 8ක් කරනවා. ඉතින් යෝගාවචරයේ එකක් ගන්න විනිශ්චයකටපත් වෙන්නේ නැතුව නිකේලයට බලන්න හිතුවොත් පේනවා. එන්නේ එන්නේ එන්නේ ඇවිසීම සහ දැන්පත් කම අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පේනවා. ඒක බාර ගන්න නැතුව දුක් කරදර ගන්න නැතුව බලාගෙන හිටියොත් ඒ අතර නැත්තටපත් වීමක් කරනවා. ඒ විදිහට මේ පළවෙනි සැරේ දැන්පත් වුණා කියලා කිව්වට හොඳට ඒක පිළිබඳව විවේක මනසෙන් බලාගෙන හිටියොත් ඊට වඩා ගැඹුරු තැන්පත් රාශියක් සිද්ධ වෙනවා. ඒ පුරාවටම යෝගාවචරය කළ යුත්තේ යමක් නොකර සිටීම පමණයි. යමක් නොකර සිටීමේ හැකියාව බලනවා. හැබැයි ඒ ලෑස්තිලා එහෙම ගියාට ඇක්චුලි මොකද්ද උතරවිසිලක් වෙනවා කුතුහලයක් සකමුසු ගතියක් බයමුසු ගතියක් අසරණ ගතියක් ආල්වෙන ගතියක් තනිවෙන ගතියක් නිසා මොනවද කරන්නත් හිතෙනවා කෙරුවොත් වෙන්නේ අර වැඩපිළිවෙලට බාධා වෙනවා ඉතින් ඒ නිසා යෝගාචරය ටිකක් ගිහිල්ලා අවුල් කරගන්නවා ආයෙසරයක් බනහලා ආයෙසරයක් කර්මට අනුසුද්ධ කරන ඊට වැඩි මං යන්නම් කියලා හිතාගෙන. එදාට තව ටිකක් යනවා ආයෙත් අවසලන ඕම් කරලා කරලා කරලා ගොඩාක් කල් යනවා මේ தත්ත්වයටදී නැවත චේතනා පහළ නොකර නැවත මේ වැඩේ අවුල් කරගන්න නැතුව එහෙම යන්න. ඒක සඳහා ගොඩාක් එකම දේ නැවත නැස්කීම අවශ්‍යයි. ඒකට බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කරනවා. පළවෙනි හැරේ ඒක ඇසුරු කරලා බලන්න. මෙහෙම දෙයක් පුළුවන්. මොකද්ද? ලෝකෙ කොච්චර අවුල් නැතද මගේ හිතලා කරන වැඩ මට නතර කරන්න පුළුවන්. ඒක කෙරුවට පස්සේ සාන්තියක් තියෙනවා. ඒකට අපි කියනවා ආශේවනක්වත් කියලා. පළවෙනි ඇසුරයි. ඊට පස්සේ මේක වෙන්නේ නැති මධ්‍යම ප්‍රතිපදාව මේක වෙන්නේ නැති මේ බණේ කියන්නේ කියලා එයා ඒ දේ නැවත නැවතත් ලැබීමට යම් කලින් දක් කරනවා නම් යම් ක්‍රමවේදයක් ක්‍රමසා විද්‍යාලංගු මේ යොදනවනම් වරක් අවබෝධ කරගත්ත වරක් ඇසුරු කරපු දේ නැවත නැවත අවබෝධය පිණිස කිරීමන කරන භාවිතාවය. ඒක කියන භාවනා කියලා කියනවා. ඒක තමයි තේරෙන්න පටන් අර ගන්නවා භාවනා වෙන්න වෙන්න එකම தත්ත්වය ඇසුරු කරන්න කරන්න ඒක ගැඹුරකට පැහැිනවා. ඊට පස්සේ යා මේ යෝගාවචරය තමන්ගේ ජීවන රටාව සකස් කර ගන්නවා මේ ඇසුර මේ භාවනාව සමීප කරගන්න. ජීවිතේ සම්බන්ධ කරගන්න. ඒ වැඩ පිළිවෙලට බහුලීගත කියනවා. ආශේවිති භාවේති බහුලීකරෝති කියලා මේ වගේ රිචිට් එකදී අපිට බහුලීකරණය ගන්නන්න බෑ. අපිට වැඩි වීම කරාම ලඟන්නේ ආශේවනක් පැත්තේ ලබලා දෙන්න පුළුවන්. මෙන්න කෙරුවොත් මෙන්න මේන මේ ඉරදී උමම් මාර්ගයක් තියෙනවා. උමම් මාර්ගේ මෙතනයි මම දොර දුන්නේ. ඊට පස්සේ එයා ඒ උමංගනක දැක්කට පස්සේ කාටවත් ඇඟට නොදැනෙන්න ඒ පාර දිගේ රිංගගෙන යන්න ඕන. ඉහිල්ලවලලා මේ ඇතුලේ ඉන්නාට දැනුම් දෙන්න ඊගාට වැඩ පිළිවෙලක් කරන්න ඕන. අනිවාර්යයෙන් ආශේවන අප්‍රත්‍ය භාවිතේ බහුලීකරණය කියන එක තියෙන්නේ හොරුවේ. තියෙන්නේ නැවත නැවත යෙදෙවිලි. මේකට කියන්නේ වශී කරනවා කියලා. ඡන්දේ වශී කරන එක. ඉතින් උඟ දෙනකොට දැන් අපි රිට්‍රීට් එකට ආව තුන්වෙනි දවසනේ හතර පහ හය යනකොට අපිට දවස් පහයි ගියේ ආශේවන ප්‍රති සිද්ධ වෙනවා මේක වෙන්න ඇති කියලා ඇඟිල්ලට එනවා නමුත් එයාගේම ක්‍රමශාවේදී අවශ්‍යයි ඒ ලබාගත් ආශේවනය භාවිත කරගන්න ඒකට බුදුහමෝ ගන්නට ඉන්නේ තමයි දැන් හිතා ගන්න මෙතෙන් තමයි මේ උමකෙන් තමයි යන්න තියෙන්නේ ඒ උමක නැවත නැවතත් උමන් දොරටුව දන්නවද උපගහ ගන්න යන්නේ. ඉතින් ඒ නිසා ඒකට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒකට ස්ථානචිත ප්‍රඥාව අවශ්‍යයි. ඉතින් ඒක කාලානුරූප සංසාර බය තියෙන එකට කාලානුරූප හැදෙනවා. ඉතින් ඒක නිසා මේ පළවෙනිම ආශයන ප්‍රති ලැබුණාට පස්සේ ඒකේන ඒක දිරවගෙන ඒ අනුව ඒක නැවත නැවත කිරීමල සහ ඒ අනුව තමයි ජීවිත රටාව වෙනස් කරන්න උනත් කැමති නැත්තම් ආශ්‍රයෙන් ලොකු වෙනසක් කරන්නේ නැහැ. ආශ්‍රයෙන් තමයි දිරවගෙන ඇඟට ගන්න නම් තමා එතන ඉඳලා ඉස්සරහට හැම අවස්ථාවකම ඒ විසුද්ධි කලාවේ විවේකයේ විස්රාමයේ ඒ සාන්ති ප්‍රගතිය ඒ පීචකතිය වැඩි වෙන ජීවිතතාව සකස් කර ගන්න. ඒකේ කියන්නේ මම කියන්නේ වැඩි. ඔක්කොම ඉඳපස්. සමහරවිට සභාවේ මුළුමනින්ම නැති වෙන්නේ අර කල්ප වශයෙන් වූවත් අර්ථත්වයෙන් වූවත් සෝවාන් ඵලයේ විද සත්‍යය වෙන්නේ නැතිව බව කියේ මේ ගල් මේ සල්පාරේ දෙලින් කරසිය වර්තමානයේ මාර්ග අපදලාවී මුතුමන් සිටියේ සිටියේ තුමනි ප්‍රශ්නය වර්තමාන භවයේ මාර්ගඵලයක් කරා යොමු වෙන සමුදායක ඉලක්කයකට කර්මාවෙන් පහදා දෙන්නේ. ඒ කියන්නේ බොහොම සතුටුසුව අහන ප්‍රශ්නාවලියක් තියෙන්නේ. පූර්ණ විශ්වාසකින් නෙවෙයි කතා කරන්නේ. ඉස්ලාම් කියන මේ සක්කාය රහත් මාර්ගයේ සෝවන් මාර්ගයේ ඒක අපිට කියන දේ මූල ධර්මානුකූලව කියනවා නම් සක්සෝවන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය කරනවා සක්කාය යුතු වෙනවා අරයන් තුනට පස්සේ තමයි සක්කායක් නැති වෙන්නේ. ඒක 100ක් නැති වෙන්නේ පරිණාමවාදීදී. ඒකේ ඒක නිසා මේවා මූල ධර්ම ප්‍රශ්න. මූල ධර්ම වශයෙන් උත්තර තියෙනවොත් කිසි වෙනසක් උදලට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ප්‍රශ්නේ අහුවටත් උත්තර හම්බුනාට. නිකන් නිකන් අකුරුට තමයි දෙයක් විතරයි. දෙක මේ කාලේ මාර්ගඵල යන කට්ටිය ඉන්නත් ගමන කන්නඩේ කියලා කියලා බලන්න. ඒකට පේනවනම් ලාභෙ කිනව නැත්තම් නැහැ. පිට කවුරු හිටියත් ඇති වැඩකුත් නැහැ. පිට බුදුහාමුදුරුවෝ හිටියත් මේක බුදුහාමුදුරන්ට රාහුලට මාට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා කවුරු හරි කියනවනම් හිතනවනම් නැහැ කියලා යක් නැහැ තමයි බෑතම. ඉතින් අපිට කියන්නේ බෑ කියලා බෑ මලේ බෑ කියලා බෑ මලේ බෑ කියලා බෑ මලේ බෑ බෑ බෑ. ඉතින් එහෙනම් එළුව පිටිපස්ස යනවා. බුදුහාමුදුරුවෝගේ කිසිම අනුකම්පාවක් තිතක් අඳුරගැනීමක් නැහැ ওই බෑ කියන එකක්. ඒක නිසා මේ එළිය හොයනවා කියන කෙන කවදාකවත් ඇතුලේ භාවනා කරන කෙනෙක් නෙමෙයි. එළිය දැකපු ගමන් මේගොල්ලෝ යාට වැදගත් ඉන්නවා. මොකද යාගෙන නිවන ආරෝපණය වෙයි කියලා හිතනවා. ඒක වෙන්නේ නැහැ. පුළුවන් කරන්න දැසන් කරන්න. ඒකස් තුන්වෙනි කෙනා මේකට පිටක් කියලා දෙන්න කියලා. තව දවස් දෙකක් ඉඳලා ඇහුවනම් හොඳයි ප්‍රශ්න. යන දවසට. ස්වාමීන් වහන්සේ කවටහනක් දෙන්න බැරිද කියලා. මේක දිගටම වුණා. රිට්‍රීට් එක අන්තිම දවසේ වෙකන ස්වාමීනාත මෙච්චර කල් හිටියා මට කමටහන් දෙන්නේ නැහැ. ඉතින් ඒකේදී අර එංගලන්තේ හිටපු මහත්තයා කියනවා මේ ඒක ප්‍රසිද්ධ බීලුවක් කියලා. ඒ රාමායනයේ නටනවා බලාගෙන වළු හැන්දෑව ඉඳලා උදේ වෙනවා. පාන්දර ගහන්නේ රාම කියන්නේ සීතයි කවුද? ඉතින් ඒක තව පැත්තකින් කියනවා මාළුවෙක් කැහුවොත් වතුර කියන්නේ මොනවද කියලා කොහොමද කියලා දෙන්න. මොකද මාළුවට කවදාකවත් වතුර තේරෙන්නේ නැහැ. ඌ ඉන්නේ වතුරේ හැදෙන්නේ වතුරේ ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මූල ධර්ම වශයෙන් කිව්වොත් එimhe වතුර මට කියලා දෙන්නේ කියලා. සාගරය කියන්නේ මොකක්ද කියලා. කියලා දෙන්න බෑ. ඒ නිසා බලවෙනීම පටන් ගන්න කමට අනන් කියලා. දිගටම කරන ගමනක් කරලා යන දවසේ තියෙනවා සංඥාස ආප්‍රිකේ කමටහනදී යන්නේ කියලා. ඒ කියන්නේ මේ මේ මේ මේ මේ සම්බන්ධීකරණයක් වෙලා නැහැ. දිරවිල්ලක් වෙලා නැහැ. වැඩට යෙදිලා නැහැ. ඒක නැත්තම් අන්තර අභ්‍යන්තර කර්මයක් වෙලා නැහැ. ඉතින් මේක මේ සංනිවේදන ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් ඉඳලා කටයුතු කරනවා. මොකීටද මේක කරන්නේ කොහොමද මේක කරන්නේ මේ මානවතේ කියන්නේ කොහොමද කියලා කිසිම හැඟීමක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ කෙනෙක් උනත් නිඳ කරලා පැත්තකට දාන්න නරකයි. මොකද හේතුව මෙතෙන්ට නැත්තම් තේරුම් ගන්න මට්ටම කවුරු හරි ඉන්නේ ওই මට්ටම් පහු කරලා තමයි. ඒක නිසා මූලකත් එකයි කියන්න තියෙන්නේ, මැදටත් එකයි කියන්න තියෙන්නේ, අගටත් එකයි කියන්න තියෙන්නේ. වර්තමාන මොන ජීවත් වෙනවා නම් වර්තමාන මොහොත ජීවත් වෙන නම් ඕක තමයි භාවනා මුලත් ඔච්චරයි මැදත් ඔච්චරයි අගත් ඔච්චරයි. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් අපි කියන්නේ sannivedana වෙලා නැහැ. communicate වෙලා නැහැ. ඒ නිසා මෙතන කියන්නේ සතියමයි. වර්තමාන මොහොත ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම තමන් මේ වෙන්න තියෙන සේවයේ සාධකයක් වෙනවා. ශාසනය වෙන්න තියෙනකක් වෙනවා. ඒ නිසා ඇදහිල්ලෙන් පුළුවන් තරම් මේක දන්නේ එතකොට මේකෙන් උඩට අපි ඉතිරි අපි යන ඉඳලා ප්‍රශ්න. සතුන් සම්මානස අනුකලන දැක්ව ඇහි ප්‍රකාශ කරන බොහෝ දේගෙන එතරම් අධික ආවේගෝ හැඟීම් අද නොකිරීමේ ගත නොකිරීමේ ගතයක් මාතු පුරා ගන්න සිද්ධ පවතී මේ සදත් කාලයේ සිට මම ඉදින්නදී කිසිදු නැතන් සිදුවී ලෙස ඒවා සිදුවන විට එහි වැළෙන විසඳතක් මතුවන. එවිට එම සිදුවීම් ගැන ඒතරම් දැකීමක් නොකළ. අදාළ කාර්යය මම කළ හැකි බවක් හැඟේ. නමුත් මම කරගත් සහ සක්මන් භාවනාවට ඉතාම ආධුනික නිසා ඒවා දිනු නොමිති ඉතිරි කී පරිදි එදිනෙදා වැඩ කරන සිදුවීම් නිසා මම ඉදිරියේදී දහසුදාගෙන බලපෑමේ සැකයක් යනකට මම ඉන්නේ මම කරන්නේ දැන් මේක ඇත්තටම මේ සතිය කියන මාතෘකාවෙන් එළඹ සිටීම කියන මාතෘකාවෙන් අප්‍රමාදී කියන මාතෘකාවෙන් බැලුවම අපි මේ හඳුන්වා දෙන්නට වෙලාවට විතරයි ඉඳගෙන පරියන්ක භාවනාව සතිය පිළිදීම සක්මනේ සහ ඉදිරියදා කියලා නමුත් හැම චිත්තක්ෂණයකම මේක තමන්ගේ පැතිලා තියෙන නිසා තමන්ට තේරෙනවා නම් එදිනදා වැඩවලදී මේ භාවනාවට කලින් උපදෙස් ලැබෙන කලින් ඉඳලා අනවශ්‍ය හඟුම් පාල කිරීමක් නැහැ කල යුත්තේ කරන්න පුළුවන් කියලා එහෙනම් මේ පරියන්කේට සක්මනට අවශ්‍යතාවයක් නැහැ. ඒත් තියෙන්නේ ඉඳලා වැඩවලදී පුළුවන් තරම්. ඒකට තමන් ඒ කල යුක්ත ඒකට කියන්නේ ප්‍රයෝජනීය සලකලා කරනවා. ඒක නැත්තම් උපයෝගීතාවය බලලා කරනවා. ඒ විහාට හැඟුම් බලව කරන හැම දෙයකින්ම වෙන්නේ තමන්ගේ වටිනා කාලය ධනෙ ශ්‍රමේ නාස්තිමක් විතරයි. නමුත් සමාජයත් එක්ක ගත කරනකොට සමාජය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා හැඟුම් බලගතිය. ඒක නිසා ඇසුර සමාජයත් එක්ක ඇසුර හරීම වෙහෙස කරයි. ඒ මොකද මේ සමාධිය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හැඟුම් බරගතිය නිසා. නමුත් තමයි තේරෙනවා නම් තමන්ගෙන් කල යුත්තේ කෙරෙනවා. නමුත් මේ හැඟුම් බරව අඳාව ගන්න දේවල් සිපකරඳ ගැනීම නැතුව කෙරෙනවා කියලා. මම හිතන එතකොට හරි ලේසි ජීවන රටාව විශේෂම කියනවා නම් ආජීවය සකස් කරගන්න. ඒකට එදිනදා වැඩ කරනකොට ලැබෙන විශ්‍රාමයක් විදිහට ජෝඩ් පරියන්කක වාඩි වෙලා එනවා දවසේ හොඳම වෙලාවේ හොඳම තැනක හොඳම පරියන්කේ වාඩි වෙලා ඇඟට පොඩි මෛත්‍රියක් මිත්‍ර වීමක් නැත්තම් කියනවා නම් ඇඟත් එක්ක ඉන්න ගතියක් මේ කරුණාවක් කියීමක් තමයි පරියන්කට ගිහිල්ලා වාඩි ලබනවා මට කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැතුව ක්‍රියාවක් මොකවත් නොකර ඒ කයෙදී එළපිලා නැත්තම් කයේ ඉන්න සහල් ස්වරූපේ බලන්න ඉන්න පුළුවන් ඉතින් ඒ දෙක පුළුවන් නම් ඕකට වෙන මොනවත් අනන්න නම් වනන්න කිව්වට වෙන සමීකරණ නොදන්නට මේකෙන් තමන්න තමයිති කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒකට තමන්න ශරීරයෙන් ඕනේ සහයෝගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට ශරීරයට මෛත්‍රී අනුකම්පා කරන්න ඕනේ. ඒකට ඇතුළතට තමන් අනුකම්පා මෛත්‍රී කරනවා බාහිර ලෝකයේ සඳහා කළ යුක්ත කරන. උපයෝගීතාවය ප්‍රයෝජනෙ හලකලා කරන මිසක් අගුම්බරව කරන්නේ. ඉතින් එතකොට සමාජයේ හිතන්නේ මේ චක්කුමක් නැතිකම, පපුවක් නැතිකම වගේ කියලා තමයි කරන්නේ. මේ චෝදනා කරන්නේ. ඒත් ඒ නිසා කරාදින්න එපා. අගුම්බරව නැහැ කියලා කරාදින්න කල යුද්ධ කරන්න. මම බවක් නම්, පියෙක් නම්, සහෝදරයෙක් නම්, නෑදෑයෙක් නම් අවශ්‍යතාවය ආවොත් කල යුද්ධ කරන්න. හැබැයි බුදු අඬ අවුල ඇවිල්ලක් නෑ. ආලවට්ටමක් නෑ. හැඟුම් බර වීමක් නැතිවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම හිතනවා ඒක උපත්ති ඉඳලා හැදිච්ච එහෙම නැත්නම් කියනවා නම් හික්මිච්ච චරිතයක්. එයා මේ තමන්ගේ චරිතය තම ඒ චරිත ලක්ෂණ අනුව කායට කරන මෛත්‍රියක් තමයි සෝසේ වාඩි වෙලා. ඒ සෝයට හිත දාලා ඉන්නේ. එහෙම නැත්නම් මිත්‍ර වෙන්න හදනවා. කයත් එක්ක හාද වෙන්න හදනවා. සක්මන කියලා කියන්නේ කුලෝමහි කාන්තාව උඩ සපත්තු සිරපු නැතුව අපි ඇවිදිනකොට පොළොවත් එක්ක ඇඟත් එක්ක තියෙන සම්බන්ධතාවය. අපි ඒ විදිහට ඇවිදින්නේ නැත්නම් ඔබ මේ පොළොවේ ඇවිදින චිත්තක්ෂණය පාස පොළොව දඩස් දඩස් දඩස් දඩස් කර කම්පණය වෙනවා. එතකොට ඒ කම්පණය ඔලුවට ගහනවා තමයි. ඒ නිසා පොළොවේ ඇවිදින්න ඕනේ පොළොවම ඒකාන්තාවට නොදැකෙන්න. හරියට අම්මගෙන් තනින් කිරුමන පැටියෙක් වගේ. ඉතින් ඒක දන්නේ අපි කලබල වෙනවා. ඒක ඇවිදින්නේ ගිනි පානවා වගේ අත්තගිය භාවනාවක්. උන්නිකාගේ හාටකට ඇවිදින මාන පුදුමාකාර සමබර භාවයක් ඇති කරලා දෙනවා. ඒ නිසා යෝගයෙන් කරන්නේ මේ කායයට පොඩි විවේචක ශ්‍රමයක් ලබා දෙන එක. මේ තුන සම්බන්ධ වෙනවා. ඒකට ආගමික ධාර්මික පැත්තක් කියන්නේ නැතුණා. මේකේ තියෙන පරිසරයට අනුව හැදගැහෙන. අපි පරිසරය වෙනස් කරන්නේ නැහැ. පරිසරය අටන් කරන්නේ නැහැ. තියෙන පරිසරයට අනුව හැඩ ගැහිලා අඩුම ශක්ති විහිදෙනකින් අඩුම ආවේග ප්‍රමාණයකින් අඩුම පරිසරයකට ගිහිල්ලකින් ජීවත් වෙනවා නම් මම හිතනවා ඒක තමයි අපි පරිසර දෙන්නේ කොහොමද ආය දේශවල පරිසරය අපිට කාදාකත් සුදුසු කරගෙන හිටින්නේ අපි පරිසරය රැස් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම අපොගුත් ගන්නවා ඒ නිසා මම හිතනවා මේක හොඳ මේ කරන වැඩි හොඳයි කියලා හිතාගෙන නැත්නම් සමාදම් වෙලා හැකි හැකි වෙලාවල හොඳට වාඩි වෙලා සොය එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් මිත්‍රත්වය මෙලෙක්කේ පුරුදු කරා. එතකොට මේ ඉතිරි කළා නෑ බයින දැක්ක. කියන එක තමයි. අසන ආනාපාන සම්බන්ධව වඩනකොට තේනේ අදුකවම ඒ අතර සමාන දෙක සකල සිතුන පුරාවෙදී සරල කරන ආත්මයේ මැනේ එසැනින්ම ඒ අවසාන කර්මාන්තයෙන් පදලා දෙනවා. මම හරි කැමති ආනාපාන භාවනා කරනකොට ආනාපාන වැටෙන්න කියනවා. ආනාපාන කරන කාය වැටෙන්නේ මේමයි. අරක වැටෙන්නේ මේකයි මේක වැටෙන්නේ මේකයි කියන්නේ ප්‍රශ්න පිටියට. ඒකට ආසප්පසාරයට හිත යනවද? ආස්කුලලා ආශාසෙ වැටෙනවද? එක් ප්‍රසවාසයේ මේක කළ වැටෙනවද කියලා හරියට කතා කරන මාතෘකාවට කතා කරනවා කමනාන සුද්ධ වෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ ආශාසය බල බල ඉන්නකොට අන්ධකාරයක් වෙනවා. ආශාසය බලනකොට ඇඟ ගැහෙනවා. ආදි වශයෙන් කියලා යන්නේ කොහෙද කියලා අහනකොට මල්ල පොල් කියනවා. මේක නෙමෙයි කමටහන් සුද්ධ කරනවා. කමටහන් සුද්ධ කරනවා මම ආනාපාන ආනාපාන සති ආනාපාන සති හිත යනවා යන්නේ ආශාසය විශ්තිය මෙහෙමයි ආශාසය විශ්තිය මෙහෙමයි මගේ හිත වැඩි යන්නේ මේ මේ පිළිට නන්නත්තරනවා කියන තොරතුරු ටික දෙනවා නම් මම හිතනවා කමඩන් දුන්න කරන්න පුළුවන්. මේකේ නෙවෙයි. මේකේ මාතෘකාව නම් කරලා වටවලල් වෙනවා. මාතෘකාව ගැන වචනයක්වත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරගෙන මම හිතනවා ආනාපානසතිය කරනකොට ආනාපාන සාපේක්ෂව අපි කියන්නේ පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. පසුබිම ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකට කිසිම තොරතුරක් නැහැ ඇනලයිස් කරන්න. විග්‍රහ කරන්න ඒකයි ප්‍රශ්න පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ ආනාපානි කරනකොට ආනාපානි වැටෙන්නේ කොහොමද කියලා කියන එකයි තියෙන්නේ. අපි එහෙම නැත්තම් නෙමෙයි ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ විඥානය එතන කරලා නාම රූප ඇතිවලා ආකාරයෙන් පහදා දෙන්නේ එතනදි කොටස නිත්‍ය සංඥාව ප්‍රදාන කරන ඇතිවන අනිත්‍ය සංඥාවට ඉච්ඡපදම් ඉච්ඡපදම් කරන ඇතිවන අනිච්ච සංඥාව යන දෙකම එකපාරට දැනෙන කරදර දෙන්නේ මම හිතන්නේ අපි මේ ප්‍රශ්නට උත්තර මේ දේශන ඉවරනකම් ඉන්නේ. මොකද මේ සූත්‍රයේ තියෙන කොටස් වර්ගයක් කතා කරන්නේ. මේ සූත්‍රයේ කෙලින්ම නැති එකක් තමයි විඥානය නිසා නාම රූප පහළ වෙනවා කියන කතාව. ඒකත් දේශනාවලදී අනිවාර්යෙන් සාකච්ඡා වෙනවා. නිකන් සාමාන්‍ය නිදර්ශනයකට කියනවා කන්නාඩිකේ මූණ බලනකොට අපිට යහපත් ජීවත් වෙන මිනිස්සු පේනවා. ඒ මිනිසයා දඟලනවා, ඉනාලකට ඉනා වෙනවා, මූණ ඇද කරනට ඇද වෙනවා. නමුත් අපි දන්නවා එහා පැත්තේ ඉන්නේ ඡායාවක් විතරයි, පිළිමිකක් විතරයි, ප්‍රතිබිම්බයක් විතරයි. ඒකට පණ නැහැ කියලා. මේ මූණේ තමන් බලාගෙන ඉන්න මූණේ පිළිබිඹුව තමයි කණ්ණාඩියේ තියෙන පිළිබිඹු කරන ගතියට යටත් වෙන්නේ. ඒ වගේ තමයි මේ විඥානය හැම වෙලාවෙදීම ලෝකයක් එක්ක ගැටෙනකොට ඒක විශ්ින් විඥාති පාල කරනවා. විඥානයේ විශ්ින් විඥාති පාල කරනවා. ඒ විඥාති පණ තිනා වගේ පේනවා. බොහොම පණ තියෙනේ වගේ පේන නමුත් ඒක හුදු මායාවක් විතරයි. ඒක හුදු ඊනයක් විතරයි. ඒක හුදු පිළිඹුවක් විතරයි. ඒක හුදු පිළිඹුවක් විතරයි. නමුත් විඥානය කවදාකවත් Taman පෙන්නලා නෙවෙයි ගේම කියන්නේ. අපි දැන් මේ කණ්ණාඩියෙන් බලන ඇස් දෙක එහා පැත්තේ පිළිබිඹුව පේන මිසක් ඇස් දෙකට කවදාත් ඇස් දෙක පේන්නේ නැහැ. මුළු ගේමම යන්නේ ඇස් දෙකට ඇස් දෙක පෙන්වන්නට. ඒ වගේ තමයි විඥානයේ මේ වැඩ පිළිවෙලේ එළියට යන විඥාන්ති මහා විශේෂකල පින්නීම තුලින් විඥානය හංගෙනවා. විශේෂිත දෙයක් එළියමවලා ඒකට හිත වැටෙන්න ඇරලා ඒකේ තණ්හා මාන දිට්ඨිය ඇති කරලා ඒක අවුල් කරගෙන ජාලාව බාටපත් කරගෙන මනෝන් කඩ වැහැගෙනවා. ඒසාර විඥානයේ විසින් මානව නාම රූපයක් කරන විදිහ කියන්නේ අපි මේක ඇත්ත කියලා හිතාගෙන නිත්‍ය කියලා හිතාගෙන ඉන්න තාක්කල් විඥානයේ ලෞකාර ගතිය දක්වන්න බෑ. මේක බොරුවක් කියලා දැක්කොත් එහෙම නැත්නම් මේක මායාවක් කියලා දැක්කොත් මේක හීනයක් කියලා දැක්කොත් මේ හීනේ නවකරු මේ ඒ කියන්නේ අභිරමණය කරේ නැත්නම් නැවීම මම කරු අල්ලන්නේ. ඒ නිසා විඥාන නාම රූප දෙක කියන එක මේ වගේ නිදර්ශනකින් විතරයි ගෙනහැර පාන්න පුළුවන්. ඒක වැඩි හරි ලේසි. ආශ්වාසය ආශ්වාසයෙන් දකින්න එක ප්‍රශ්වාසය ප්‍රශ්වාසය වශයෙන් දකින්න. ඊට පස්සේ හොඳට සත්‍ය වෙනවා නම් මේ ප්‍රශ්න වලට යන්න පුළුවන්. ඒකවත් නොකර අර මහා ගැඹුරු දේවල් ගැන කතා කරනවා කියලා කියන්නේ නිකන් වෙලේ දුවලවත් ජය ගන්න බැරි එකන ඔලිම්පික් ගන්න කතා කරනවා. පංජරේ නේ වෙලේ දුවන ටිකක් දිනලා දාන. ගාම දේක මට්ටමින් දිනලා. දිත්‍රික මට්ටමින් දිනුවට පස්සේ නම් අනුරෝම ඔලිම්පික් කතා කරා. ඒ නිසා අර දීපිකේ භාවනා උපදේශ අනුව නිදර්ශනයක් ගෙනහර පෙන්නනවා නම් ආශාචි කරනකොට මට වෙන වැටෙන්නේ මෙහෙමයි කියලා. ඒ නිදර්ශනය හරහා තමංග අත්‍යකීම හරහා කොහොමද විඥානයේ මේ විඤ්ඤාත්ය මවන්නේ කියලා කියලා දෙන්න. උනා නැත්තම් මූල ධර්මවලින් කියනවා මම. නිදර්ශනයක් විතරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහකට කරන ගෞරවයක් වශයෙන්. මොකද එච්චර හිතවදින එච්චර පිරිච්ච හිකාදින උත්තර දෙන්න බෑ. මොකද මේවා තන්නේ මූල ධර්ම ප්‍රශ්න. ඒ නිසා පුළුවන් තමන් තමන්ගේ අත්දැකීමට සම්බන්ධ කරලා කියන්න තමන්ට දිරව ගන්න පුළුවන් ප්‍රදේශ අනිත්ව ගැඹුරුයි තමයි නමුත් ඒවා ආශේ තියෙන දේවල්. ප්‍රායෝගික ප්‍රශ්න එනවනම් ඒ ප්‍රශ්න තරමට උත්තර මේ සාධකෙ උත්තර ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම නැති වුණත් අනන්තවත් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුනොත් අපි ගැඹුරු සමීකරණ ගැන කතා කර කර ඉඳීවි. තමන්ගේ අත්‍යවශ්‍ය මූලික ප්‍රශ්න විසඳෙන්නේ නැතුව තියෙන්නේ. අපි යනවා ඒක ආපස්සට. සම්මාස විදර්ශනා හා විපස්සනා දෙකම සමාන වචන. විදර්ශනා කියන එක තමයි විපස්සනා කියන්නේ pāli භාෂාවයි සංස්කෘත භාෂාවයි දෙක සමාන වචන කියලා හිතන්නේ. ස්වාමීන් වහන්සේ විද්‍යාවේ වසන එසෙන් ගෝණිකා මහතාලගෙන් දහය විපස්සනා භාවනා ක්‍රමය අනුව එතුමා ආනාපානසති භාවනා ක්‍රමය අනුවාදී ඒ පුහුණු කරයි. එතුමා පෞසත් පරිදි මේ භූමියේ ආරක්ෂක වූ සර්වඥාන් වහන්සේ දේශෝදාන කොටසක් බව ඒ ජීවත් වූ සියලුම විසින් ඉගැන්වෙන බව කියයි. අප ලංකාවේ පවතින නිර්මාණ බුදුදහම අනුව අපට මේක වඩා ලොකු ලෙස බුදුදහම නෝගාගාමී පටලවා ගන්නවා. මේට වඩා කුරුල් ලෙස උගන් කුරුල් ලෙස බුද්ධ දර්ශනය උගන් වන්නේ ඇයි? බුද්ධ දර්ශනය තුළ අපි භාවනා කරන්නේ ඉතින් ඒකට කවුරුහරි දන්න කෙනෙකුට කියලා දෙන්නේ. මේ මහා ලෝකර ධර්මපන්තිපේ කියලා කියන්නේ අපිට. ධර්මපන්තිපේ වුණාට ගෝල් බුද්ධිසන් කියන පොතේ කියලා තියෙනවා. අන්තිම රහතන් වහන්සේ ඉන්නවා කියලා වගේ එකම රට ලංකාව. අපේ අපේ රටේ රහතන් වහන්සේලා මැරිලා මිනි පෙට්ටියට එන ගලක් ඉවරයි. මිනින එක. අනිකට ලබහත් වෙන්න උත්සාහ කරනවා. අපේ රටේ අන්තිම රහතනා දෙපතල ආන්නේ ඉන්න. වැඩි ඉවරයි කියලා වැඳලා ගෙදර යනවා. මොකද මයිකේ මුතු හම්බෙනවා. ගෝයෙන් කනේ තම්බිලා ඉන්නේ කන්ද බලන්නේ. මානික සහතික කරලා කියනවා. තව නොබෝ දිනකින් අපිට කමටහන් දෙන්න වෙන්නේ තම්බි කෙනෙක්. ඔයගොල්ලෝ ආන්න බුද්ධ ඥානසික පරිනිර්වාණ සූත්‍රයේ සම්පූර්ණ විග්‍රහ කරලා පුරාණයට සම්බන්ධ කරලා කරන කතා තියෙනවා. කියන අහවල් ක්ලෝස් එක කියවන්න කුරාන මේක බලන්න. මේ ක්ලෝස් එක කියවන්න මේක බලන්න. බුදුදහම කිව්වේ මේකම නෙවෙයි. මම බුද්ධ මේ පාව පාව මහසික පරිවර්තනය කරනකොට මට අයිත් එක වැඩ කරපු ස්වාමීන් වහන්සේ මුස්ලිම්. බුද්ධාගමට ඇවිල්ලා භාවනා කරලා දැන් ලංකාවේ වෙලා කමටහන් දෙනවා. දැනට ඉන්නවා මීත්‍රි වෙලා ඉන්දුනීසියාවේ මුස්ලිම් මිනිස්සුන්ට. පැවිදි වෙලා භාවනා කරනවා. ඉතින් අපි කියනවා අපි සම්බිලාට උගන්වන්න ඕනේ. අන්න අපිට සම්බිලාගේ ඉගෙන ගන්න වෙනවා. මොකද අපි ගොඩ ඉඳගෙන අපි ගහන දෙයක් අවතෝට බහලා නැහැ. ඒකන වතුර දාලා ඉන්න කට්ටියට උපදෙස් දෙනවා. ඔහොම ගහන්න එපා මෙහෙම ගහන්න. කොට ඉන්නේ. ඒ නිසා ජාති අතර වේදිකාවේ ලංකාව ආවේ නිග්‍රහකට පත් වෙලා තියෙනවා. මම ගිය වෙලාවේදී ගුරු පන්දිස්වාමීන් වහන්සේ කියනවා වී බැලුවක් වේලා ගන්න බැරි තරම් රහතන් වහන්සේලා වැඩ පුරාටේ අද සුද්ධකින්නේ කොච්චර කාලා තියෙනවද කියලා. අපිට කැලෙන්ඩරයක් නැහැ. අපි සුද්ධකේ කැලෙන්ඩරේ පාවිච්චි කරනවා. අපිට පොය මතක නැහැ. අපි යන්නේ සම්දුත සේනසෝ රදේ දවල්ට. මෙච්චරම ධර්මයේ කියන මේ ධර්ම පාහර නොසලකන රටක් ගුරුමේ සියම ලංකාවක් කියන එක නැත්තේ නේද? ඒ නිසා ඒ ලැජ්ජ වෙන දෙයක් නෑ මේ මනුස්සයා කියන්නේ. සතිපට්ඨාන ක්‍රමයේ ඒගොල්ලෝ හින්දු මිනිස්සේ කොහෙන්කදී උබකින් බුරුම ජාතිකයා ඒක ගන්නපු ශ්‍රේගු ශ්‍රේගු සෑරෝ බුරුම ජාතිකයා ඒ ශ්‍රේගු සෑරෝ කාටත් අනුග්‍රහ කරලා ගත්තකටලා කැලේ ඉඳලා තියෙන්නේ නමුත් මේ උබකින් ආවට පස්සේ අදක්ලා තියෙන මනසට වැඩක් වෙනවා කියලා ඊට ආශිර්වාද කළා ස්ථානයක් හදලා ඌබකින්ගේ තාම දුර්ලභෝනේ තමයි කොයින් කච්චි 27 මේ භාවනා කරලා තියෙනවා විසි ගහන හොඳයි වල මෙයා හොඳ නැති චුන්දනට අභිෂේක කරනවා මට ගියාගේ භාවනා කරන ඉෂිකක් කොටන්න කරා කරලා කරලා කරලා අන්තිම බලනකොට අනික කට්ටිය භාවනා කළා ගියා මේ අධිකට හැරුවා ආසලා අද බලන්න ලෝකේ තියෙන වැඩිම ජනප්‍රිය ඕන රටකින් කොහෙන්ද සෙන්ටර් තියෙනවා අපිට කරන්න තියෙන්නේ මේ ජාතිය උපවංශ නෙවෙයි අපිට උරුමෙට තිබුණාට අපි කරන්නේ නැත්තම් ඒ කරන කෙනා දෙන දේ අහලා අපි ප්‍රායෝගික පැත්ත බහනකට ජීවු කළා ගත්තොත් අපේ තියෙන උරුමය අපිට පොරොදින වෙයි. අපිට ආඩම්බරයක් වෙයි. නැත්තම් අපේ උරුමය අපිට ලැජ්ජාවක්. සංඛාර විතර මේ බෞද්ධ ආගම කියන රටවලින් බටහිර කරන වෙච්චි මෙච්චර බටහිර වෙච්චි කිසිම රටක් නැහැ. ඒ තරම්ම අපි සුද්ධ ලොකු කරගෙන යනවා. සුද්ධ පිටිවස තියෙන දැන් මම කාර දෙයන්න ආසේ තමයි. ඒ නිසා වැඩිපුර සුද්ධ පිටි කියොත් අපි නොදැනුවත්වම බුදු අනුගමනය නෙවෙයි ස්තුති වෙන්නේ. මේ සාර බලධාරි දෙයන්න ආසේ තමයි. ඒක නිසා මම හිතනවා මේක වැඩි ලැජ්ජාකටපත්කමක් අපිට කරන්න තියෙන අපේ උරුමේ අපි උපත් කියලා ජීව ආපදී දිනු කරගන්න අපිට එක්ක බුරුම කට්ටිය. බුරුමේ තමයි තියෙන්නේ එකම බලය. මහා ශික්‍රමේ, කොහෙන්ක ක්‍රමේ, පාව ක්‍රමේ, ඔක්කොම දුන්නා කියලා ඉතින් මගේ මට උගන්වපු අපේ ඥානාරම ස්වාමීන් වහන්සේ දෝත් පොදුන් දෙලා දෙනවා ගුරු පෙළ. ඒගොල්ලෝ විතරයි પરම්පරාව දිවිච්චේ. අපි තත්හාටම නැති වෙනකන් ලංකාවේ මේ තේරවාද ක්‍රමයේ විශේෂයෙන් භාවනා කරන සදාහටම නැති වෙනකන් අපේ විදේශ බලපෑම ආවා. ඒ වගේම ව්‍යසන නියග නියං වායවල වල බාධා වුණා. නමුත් ගුරු කදාක කතැරියි. ඒ නිසා අපිට ඒ අදනම මොකක්ද කියන්නේ? වංශේ වර්ගයේ නෙමෙයි ඕන කළ දෙන ප්‍රොජෙක්ට් සලකලා කරන්න පුළුවන් නම් දැන් මෙතනක් ගන්නකොලේ ගරු කටයුතු ඉතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මානසික උපසරණ කාර්යයේ භාවනතු පුහුණු කරන මම දැන් මෙතන යන්නේ ආරම්භ කරගෙන ඉපසු ටික ටික සිමු විනාශන දෙස අවධානය බලා සිටිනවා. කිසිවක් ඔබ ධර්මයෙන් දැනගන්න ගොස් බොහෝ වෙලා බලා සිටින මේ අවස්ථාවම පන්සලට ගොස් ගතවල් සජයනා කරනට වෙනත් ආධුනික සම්මාදයක් කරනට සිදු වේ. ඉහිත අවස්ථා දෙකේදීම ආරම්භය ඒ වනකම ස්පයිනල් කෝඩ් සම්බන්ධ දේශේෂිත විදුලිය ගමන ගමන ගන්න ආසේ දැන් ගොස් සමාධි සමාධියේ ගමන් කරා. මේ සමාධිය දෙකම එකක් කරුණාවෙන් පහදා දෙන්න. අත් වශයෙන්ම අර පරියන්කයට ගිහිල්ලා මේ වගේ භාවනා ශාලාවක් ඉඳගෙන මැස්ටික් මගුවේ කොම්නෙක් කරන කෙනෙක් තමයි අපි මේ පරිශීලනය කරන්නේ. පරිශීලන කරනකොට හිත ඒ රූපක රූපකයක් විදිහට ග්ලෝවක් බෝලයක් විදිහට ගත්තොත් අභාවිත හිතේ තියෙන්නේ අභාවිත හිත වැඩිම වැඩ කරන පිට ලෙල්ල විතරයි. ඇතුළට යන්නේ භාවනා කරන එක ඇතුළට ඇතුළට යන්නේ. ඉතින් ඇතුළට ගිහින් බලනකොට භාවනා කරපු එකනාගේ නැති එක නෑ දෙකම නිවන් දකපු හිත තමයි මැද තියෙන්නේ. නමුත් ඒක බලන්නේ අපි ඉන්නේ පිටරෙල්ලනේ. ඉතින් භාවනා කරගෙන කරගෙන ඇතුළට ගියාට පස්සේ කොතනකින් හරි ඇතුළට ගියාට පස්සේ තේරෙනවා තමයි. මේ නිවන ඇතුළේ තියෙනවා. විවේකය ඇතුළේ තියෙනවා. හිස්තන ඇතුළේ තියෙනවා. භාවිනේ විස්රාමයේ ඇතුළේ තියෙනවා කියන. ඉතර පරණයන්කේදී ඒක අරගෙන සක්මන් කරනකොට හොඳට සක්මන පදන්නකොට තියෙන අරහා සමාන විස්වාමයේ සක්මනේදී ඒක වහල් කරනකොට පලා නෙලනකොට පලා කපනකොට කොයි එකක් තියෙනවා අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ පරණයන්කේදී වෙන්න පුළුවන් ඊට පස්සේ ඒක හැම ඉරියව්වකදීම කරන්න එතකොට අර පරයක්කේක තරම් ඉතාම පිළිසිදු තෙරපිසි අතර රත්තරන් නෙමෙයි. නමුත් අනික් වෙලාවට ටික ටික ගන්නවා. ඊට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා. භාවනා කරත් නැතත් මැද හරිය නිවන් දැකලා තියෙනවා. භාවනා නොකළොත් අර පිට තියෙන කුණු ටිකට හොල්ල හොලා ඒක ගැන කතා කරගෙන ඉන්න අපිට කවදාකවත් මේක ඇතුලේ තියෙන ඒ නිවනට එහෙම නැත්නම් ප්‍රබාස්වලට විස්රාමයට විවේකයට යන්නේ නැහැ. ඇතුළට ගිහිල්ලා විස්රාමයේ බැලුවට පස්සේ දැක්කට පස්සේ ආශිර්වාද කරාට පස්සේ බාහිර කරාට පස්සේ දෙන්නේ අතර වෙනසකුත් නැහැ. කොයි කෙනාටත් තියෙන එකම විවේකය. හැබැයි නාසලක තියෙන මේ විවේකයේ ඥාන පිළිම කන්නේ. ඒ විවේකේ පැවිදි උපවිදි කන්නේ. ඒ විවේකයේ ඥාන බුද්ධ ධර්ම බුද්ධ ධර්ම වෙනසක් නැහැ. ඉතින් අපි අර පිටලෙල්ලේ ඉන්න තාක්කල් මේ ඔක්කොම තියෙනවා. ඉතින් කඳුළු අරුවා, ඊරිසියා, ක්‍රෝධ, මාන ඔක්කොම තියෙන්නේ පිටලෙන්නේ. ඇතුළට එන්නයි අපිට භාවනා ගන්න. ඇතුළට ආවට පස්සේ ප්‍රභාව පේනවා. නිදාගෙ පේනවා. මනුස්සකම පේනවා. ඒ මනුස්සකම ඇතුළට පස්සේ ඉරියව්වේවත්, වෙලාවේවත්, ස්ථානවත් මේ විවිධ රෙඳිලා නැහැ. විවිධ ස්ථානයන් සහ කාලයෙන් සුවයත්තයි. ඉතින් ඒක දැන කියලා ගත්ත පස්සේ කොහේ ගියාද? තමයි තේරෙන්න පටන් ගන්නවා මනුස්සකම කොහේියත් එකයි. ඒක නිසා සමහරව සක්මනේදී අල්ලනවා. සමහරව ඉදිනේදී වැඩ කරනකොට අල්ලනවා. 90ක් විතර අල්ලන්නේ පරියක්කේදී තමයි. ඊට පස්සේ ඒ ලබාගත් විවේකයේ සක්මනේදී ඉදිනේදී වැඩවල හැකතැනම ලබා ගැනීම සඳහා ජීවිතය සකස් කර ගන්නවා. එහෙම නැත්නම් කියනවනම් ජීමේ ආජීවය සකස් කරගන්නවා. ඉතින් අර දැනගත්තට පස්සේ මේ අපේ ඇතුලේ පිටින් කොච්චර දෝ සුද්ධ කරන්න කක්ක තියෙනවා. ඇතුලේ පිරිසිදු කියන එක දැනගත්තට පස්සේ ඒ වෙනස කවදාකවත් අරව ගැන කතා කරන්නේ ඇතුලට යනවා. ඒ දෙකට වෙනස බුද්ධ ඥානවසේ අඟුත්තනිකාය එකක නිකාය සඳහන් කරලා තියෙනවා. බොහෝමත්ම ඍජුයි. බොහෝමත්ම පිරිසිදුවට අබස්සර විතං බික්කවේ චිත්තං අගන්තුකේ උපක්ලිටේ උපක්ලිටයි. මහන්නුගේ හිත ප්‍රභාස ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. පිට ආගන්තුක උපක්ලේශ නිසා මලකට නිසා මඩ කහක නිසා අඳුර වෙලා තියෙනවා. අසුතෝතෝ වික්‍රේ බුදුජනෝ තං අපජානාති. තස්ස අසුතෝතෝ බුතජනස බුදුජනස සමාධි භාවනා නම් කීති වදාළා. ඒ නිසා අසුසත් පුතඥයට මේ ඇතුලේ මනික ඇතුලේ ඔබේ ඇතුලේ ප්‍රබාසයේ තියෙන බව දන්නේ නැහැ. එයාට වෙන්නේ පිට තියෙන කුණු ටික විතරයි. ඒ නිසා එයා කොච්චර බහනවත් හරියක්. කොහොමද එයාට ඇදහිල්ලක් නැහැ. ඔබේ ඇතුලේ කොහොමඩක්වත් පිළිදී කියන්නේ. එයාට වෙන්නේ කුණු. ඒ නිසා එයා කොච්චර භාවනා කරත් නිතරම තමන තමන් පශ්චාත්තාප වෙවි කරන්නේ. එයාට භාවනා හරියන්නේ නැහැ. සතියක් නැහැ සමාධියක් නැහැ. නමුත් සර්වඥාන්සේ සඳහන් කරනවා අවසර විඳම්බික වෙචිත්ත ආනන්දකේ පකිලිටේ පකිලිට තන් සුතවතෝ අරිය ශාවකෝ ඥානෝ සුතවත් ආර්ය ශාවකය පරියන්කේදී හරි දැනගත්තොත් මේක ඇතුලේ ඔපේ කියලා. එයා බලනවා මේක පරියන්කේදී විතරද කියන්නේ සක්මනේදී ගන්න බැරිද. එදින්දා වල ගන්න බැරිද කියලා උත්සාහ කරනකොට එයාට භාවනාවක් පිටනවා. එයාට සමාධිය හරියනවා. මොකද බලන්නේ හැකි සංඥාවෙන්නේ. බලන්නේ මේක ඒකාන්තයෙන් හරියන වැඩක් කියලා. ඉතින් මේ වෙනස තියෙනවා. ඉතින් කවදාද මේ මේ මම තුල මට මේක මේ ජීවිතේ මියාතුල කරගන්න පුළුවන් කියන සංඥාවේ ඉන්නේ කවදාද කියන එක සම්පූර්ණ අහඹයක්. කාටවත් ඒක මවලා දෙන්නත් බෑ. නැති විදිහට ඇති කියන්නත් බෑ දෙන්නත් බෑ. ඉතින් වෙනස කොතනද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා කවුරුත් කොයි වෙලාවක හරි වෙයි කියන අදහසෙන් කාටත් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් හදා බෙදා ගන්න අතර භාවනා හරියන්නේ ඇති සංඥා කියන මනසට විතරයි. ඉතින් ඒ නිසා කාරණා අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන තියෙන කාරණා තියෙනවා නැති කාරණා නැහැ. තන්නේ කර මේ අධිරාජ්‍යවාදී මේ ආර්ථික ක්‍රමයක් දුවන්නේ. ඒ මොකද කරන්නේ? ඒක නම් ස්වභාවය. අපිට තියෙන්නේ ඇති හැකි සංඥා ඇති කරගන්න ඇති හැකි කම වැඩි කරමු නැති බැරි කම දුරු කරමු කියලා. ඒකයි සඳහන් කරන්න කියන්නේ සක්කෝ කර්මීයමත් කුසලීන යන්තං සම්පදං අභිසමිච්ච. ඒ සාන්තපදයට පැමිණීමට කටයුතු කරන යෝගාවචරය තුළ ත්‍රිවිධ ගුණ 14න් පළවෙනි එක තමයි සක්කෝ මට පුළුවන්. මට හැකි කියන සංඥාව ඒක නැත්තම් ඒකයි අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා වශයෙන් ඒ හැකි සංඥාව තියෙන මිනිසයා ජයග්‍රහීව මොකද වෙනවා. නැති බැරි සංඥාව කියන එක නම් මුන්න ජාලි වලක බෑ බෑ බෑ කියන යෝවා කුලලා බෑ මේ ජීවිත අනුනමයට වැඩි ඉන්නේ බෑ කියන යාචි තමයි ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ අර 100 දශමයක තමයි ලෝකේ දුවන්නේ බැයි කියන එකක් එන්නේ හැකි සංඥාව කියන එක දුවන්නේ හැකි සංඥා කියන එකක් අරගෙන පහත් කළ කරකට නරකයි කවදා හරි නැතිලා වරෙන් කියලා මේක පුළුවන් තරම් යොත් කරගෙන එකයි තියෙන්නේ. යසමහාස සමාසයේ දන්නේ සංස්කාර උපදින්කාර පසස චක්‍රය ගමන් කරන බව සඳහන් වෙනවා. එහෙ අප මනස සමාසිතෙහි පහළවන්නේ අන් අනිච්ඡාන්දර උදාහරණයක් ලෙස අප භාවනා කරන විට අප කිසිසේත් පහළ නොකර ඉබේම සිසිල් කරලා එන්නේ එම සිතිවිලි නිසා සංස්කාර ගොඩ නැගෙන්නේ අපි තවදුරටත් සසරේ ගමන් කරනවා සංස්කාර ගොඩ නැගෙන්නේ අප සිතිවිලි අපේ කරගත්ත ප්‍රමාණය කාණ රෝගයෙන් අපේ හිතවිල්ල මම කියාගත්තොත් තමයි කර්ම රැස් වෙන්නේ චේතනාම්බිකේ කම්මං වදාන වෙනස බොහෝම ඍජු කෙටි සමීකරණයේ සමීකරණයක් වෙනවා චේතනා පහළ කරත් කර්මයි අචේතනීය බව අසංස්කාරිකව අසම්පජානව කොච්චර දේවල් වුණත් ඒක ඒක කරදරසක් දෙන්නේ නැහැ. ඒක ගැන කනගාටු වෙන්නේ දන්නේ නැති කෙනෙක්. ඒ වාහකනදී ඒකේ දාගෙන කනගාටු වෙනකොට කම දැනෙනවා. ඒක නිසා හරියට මේ දේ හිතලා කරා මේ දේ හිත වුණා කියලා දෙක වෙන් කරගත්ත දවසේ අපිට තේරෙන ගොඩාක් මානසික අසහන කරනවා. නමුත් ඒක ලේසි වැඩක් නෙවෙයි. මේක මම කරාද මගේ ඇති වුණා. මම ඇහුවද මට ඇහුණාද? මම බැලුවද මම දැක්කද? මම කරාද මගෙන් කෙරුණාද 95%කට වැඩි ප්‍රමාණයක් කෙරෙන දේවල් තියෙනවා. ඉතින් අපි වගේ සත්‍ය නැති වුණොත් එimhe කෙරිච්ච දේවල් කන ගන්නවා. කොරමු දේවල් කන ගන්නවා. ඉතින් කාටවත් විසඳන්න බෑ. ඉතින් ආයතන එතන විඳිනවා. ඒ නිසා හරියට වගකීමෙන් සතියෙන් බලන හිතියොත් අමාරු අල්ලන්න කරන හරිය සහ කෙරෙන හරිය. හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි ඒ වගේම හිතලා කියන වචන ඉබේ කියන වචන. ආදිවාසී මේ දෙක වෙන් කරගත්ත දවසේ පේනවා කොච්චර දෝ මිනිස්සුયો ඒ සියල්ලම එක මන්ට දාගෙන සියල්ලම මම කියලා වෙන්නේ කියලා හිතාන ඉතින් දුක් කියන. ඉතින් මුද්‍රජනනාච කියන කාටවත් වෙන් කරන්න බෑ යාම සත්‍ය පිටවල මේ සකර්මක අකර්මක ભેදේ තේරුම් ගත්ත දවසේ නිවන් දැක්කේ නෑ තාම මම ලොකු සාන්තියක් වෙනවා. මේ මෙච්චර කාලෙ කොච්චර අහගෙන දේවල් ඒක එක්කනේ කියලා දුන්නේ ඉස්සරලා මම හැඟුම් බරව කරන්නේ මට කලියුත් කරත හැකි. නමුත් මේ හැඟීමේ ආලවට්ටමක් නැහැ කියලා. ඒක මම හිතනවා හොඳ මෝරච්ච ගතියක් කියලා. හොඳ ජීවුණු ගතියක්, හොඳ තලසුණා ගතියක්. ඒක නිසා අනුන් ගැන අපිට කියන්න බෑ හිතලා කරාගෙනද කියන එක. ඒක අපේ විශේෂීත්වය. උත් Tamanට කල්ලාතෝ පිටුන සතියෙන් බලන්න හිතුවත් කියන්න පුළුවන් මේ කිරිච්ච දෙයක්ද කරපු දෙයක්ද ඇහුවද ඇහුනද බැලුවද පෙන්නුනද ඉතින් මේකට කියන වාක්‍ය අචේතනික කරන කතරස් වෙන්නේ නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව සබදාන සුති මායිකේ භාවනාව දෙකයි එම භාවනාව අතුලින් මා බොහෝ දානාත්මක සිතුවිලි සහ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ගන්න කොතරම්ද ඉවත් කාර්යවල ජීවිතයේ ජීවිතයේ ඉඳලා හැම විටකම මේ භාවනා නිමකම භාවිතා කරන පුරුදු කරන හැකියි මෙම අනුස්සති භාවනා මගේ සතියේ වැඩම ගන්න දිනු කරන්න උචිත පිළිවෙල ඔබ වහන්සේ සතු සහජ සරලවදී මෙච්චරද පාදා දෙන්නේ නැහැ. එතන මෛත්‍රී භාවනා බුද්ධානුසෙත් දෙකම අනුස්සති භාවනා නෙවෙයි. මෛත්‍රී භාවනා කරද්දී බ්‍රහ්මයේ අපමෙන්නවලට බුද්ධානුස්සතිය ගන්න අනුස්සති භාවනාවට ඒ තමයි තේරෙනවනේ මේ බුද්ධානුස්සතිය හරහා හොඳ එකලසක් මේ ටිකක් තලතුණක් ගන්න ඕනේ කියලා ඒක පුංචි අදහසක් එකතු කරන්න ඕනේ බුද්ධානුස්සතිය නිවන් දකින්න බෑ බුද්ධානුස්සතිය ඒක එකලස් කරලා පතම ධ්‍යාන කරලා නැතද නමුත් ඒකට පස්සේ විපස්සනා කෙරුවේ නැත්නම් බුද්ධානුසතිය ඉදිරියදා මේ වෙලාව ලැබෙන සතුට විතරයි. නමුත් ඉස්සරහ ලබන්නේ නැහැ. ඒ නිසා බුද්ධානුසතියෙන් තමයි භාවනා පරියන්කට වාඩි වෙලා විනාඩි 10 15ක් කමක් නැහැ. ඒකට බුද්ධානුසතියෙන් ලැබෙන හොඳ හොඳට කය මේ හිත එකක වෙනවා වෙනවා. එකලස් වෙනවා වෙනවා. ජම්පත් වෙනවා. ඊට පස්සේ ආනාපානිය ගන්න. ඒක උපමාවකට කියන්නේ ඉස්සර මෑත කාලේ තමයි ඔය මේ වරායවල් හැදුවේ ඉසජන ස්වභාවික වරායවල්. එතකොට නැව එන්න බෑ ඉවුරකට. නැව ගැඹුරු මොදින කරනවා. ඔරුවක් ඊට බෑ ඒකේ බහැලා ඔරුවෙන් යන තමයි කොට වෙන්නේ. ඒ ගමනක් යන්න ඕනේ නේද? ඉස්සලා ඔරුවට කොට වෙලා ඔරුවේ නැවට ගිහිල්ලා නැවෙන් තමයි යන්නේ. ඒ නිසා බුද්ධානුසතිය ඔරුවක්. ඒක ඉවුරට ගන්න පුළුවන්. ඒකේ නැගලා නැවට ගියාට පස්සේ තමයි ගමන යන්නේ. ඉතින් බුද්ධානුසතිය කෙරුවට නැවට කොට වෙනකන් ප්‍රධාන ගමන පටන් ගන්න. ඒ නිසා බුද්ධං සියුම් ජලකටපත් වෙන්නේ නැట్లా ඒ සංපාංශනය කරනවා. සංපාංශනය කියන්නේ උඩට විශේෂ වෙලා විශේෂ දැන්න වෙලාවේ පවන් අක්ක කරගෙන පවන් සල්නවා කියන තමයි බුද්ධ බුද්ධානුසතිය. එහෙම කරලා එහෙම tempත් වෙච්ච හිතට අද්දකිය හැකි අරමුණක් දාන්න. ආනාපාන කියන්නේ අද්දකිය හැකි අරමුණ බුද්ධානුසතිය කද්දාකත් අද්දකින්න බෑ. ඒක concept එකක්. ඒක සංකල්පයක්. ඒක කියන්නේ හිත සතුට වෙන වෙනම කතාවක්. ආනාපානෙ හැපෙනවා කියන එක අත්දකින්න. ඒක කාය විපස්සන. ඒ නිසා බුද්ධානුස්සතිය හිත හිත කීකරු කරගෙන ආනාපානෙට දැම්මට පස්සේ ආයෙත් ඇවිස්සුනොත් ආනාපාන කරන්න ඇවිස්සුන ආයෙත් බුද්ධානුස්සතිය දාලා ආයෙත් සංකල්ප කරනවා. දැපැట్లా ආයෙත් මේ අත්දැකිය හැක්කක් ඉදීමක් තිබීම ආශාර ප්‍රසවාසය වගේ දේකට දාලා කියොත් මේ දෙක එකිනෙකට අකින්නත් අරගෙන ඉදිරියට යනවා. ඒ නිසා ආපුද්ධාන සතිය ආවස්තික වටිනාකම තේරුම් අරගෙන ප්‍රෝජනේ සරකලා වැඩ ගන්නයි කියලා මම මතක් කරනවා. නරෝණී සෝමනස සක්මන් භාවනාවේදී විනාඩි 10කට පසු උරුම කරගෙන ගතියක් හා බරගතියක් සමග ශරීරයේ රූපණයක් ඇඳින්නාත්මය සෙලවෙමින් උකුලේ සිට ඇස්පතු දක්වා යන ඔළුව කැරකුණු විට කවුරුත් සක්මන් නොකර හිතගෙන කායක සිට යොමු කළා කය අනිත්‍යයි මේ සියල්ල මම නොවේ මගේ නොවේ යයි මෙහි කළා ප්‍රශ්නය ඉහත අවස්ථාවේදී කලාවකින් සක්මනාව මෙහි කිරීම නිවැරදි නැතකොත් විකටම සක්මනේ හේතු සුදුසු කරනවා තමයි එනේ එතන නසමනේ ප්‍රඥා ගෝචරයි මුගක් වෙලාවට කියනවා නතර වෙලා විතරක් නෙවෙයි පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න සම්ප්‍රදාන කුල අදව සක්මන් වල පිට කෙලවරේ අනිවාර්යම ගල්බංකුවක් තියෙනවා ස්ථිර බංකුවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔළුව තෝන්තු වෙන වෙලාවක් එනවා. සමහර වෙලාවට වැදෙන්න ගන්න. නිකන්නේ මත් වෙලාවක්. ඒ වෙලාවට දැනගන්න මේක සක්මුලින් මාපු එකක්, භාවනාවේ මාපු එකක්. ඒලාට අවිදින්න බෑ. ඒලාට කරකිනාට ආසනෙ ටිකක් කළා වගේ පරියන්කට යන්නේ නැහැ. විනාඩි කිහිපයක් tempට යනවා පස්සේ ආයෙ ලක්මන කරනවා. එතකොට Tamanට අර ඔය සමහර බස් වලම රෝපණය වෙන එකක් එන්නේ. නැවට යනකොට නැවේ බෝධුවක් හරි කියලා එකක් එනවනේ. ඒ වගේ දෙයක් කරනකොට පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ආය යන්න ඕනේ. අන්න ඒ විදිහට පුරුදු වුණාට පස්සේ සැරයක් දෙසරයක් කරනකොට කරලා. ඒ නිසා ඒක නර ආසනික ප්‍රාදී වෙන නැත්නම් හිටගෙන ඉඳලා ඒක තැම්පත් වෙනවා නම් ඒක හොඳයි කියලා කියනවා. ගෞරවණීය ස්වාමීන් වහන්සේ පරිණතයේදී සමන්විතව අවස්ථාවක් පිළිබඳව ක්‍රමක්‍රමයෙන් සිත තැන්පත් වී සිදු සැකගෙන ඉන්නේ සම්පූර්ණයෙන් සිංහල සිංහල නැතිනේ. සිත එක තැනකට වගේ වෙනවා. නැවත වරෙන් සිතුවිලි මතුවේ නැති වෙන්නේ. කිසිම ආකාරයකින් කුමක් වන්නේද කියලා කුමක් කළ යුතුද කියලා බැලීම තමයි තත්ත්වයක් ඇති වුණා. රිලැක්ස් දෙකෝ යන හිම කරන සියල්ල අනුභව මනමාගේ සිත කියන්න මගේ කියලා දෙයක් දෙයක් නැති බව දැනනවා. ඉතින් කලින් ඇඟ කලින් ඇහැට ඇකියද දෙයක් බලනවා ඉන්නවා වගේ දැනෙන හිත නොසන්සුන් බව වැඩනවා. ඉතින් එකවරම අල්ලාගෙන නොමැති ලෙස නිදී කියලා. නිින්ද නොගිය නිසා බව විශ්වාසයි. ඉතින් ඒ ගුරු ඇතුළම මොනවා වුණා වෙන්නේ නැද්ද? ඒක මොනෑම සංඥාවක් තිබුණාද නොතිබුණාද කියන්න ඕනකට. It was like autopilot. සිගුණා නෝනා තව විකාරයක් ඒ ජීවවලට ගත කරන්නේ තිබුණා. කඩපහදාන සිතාලෝ විලාසී. මේ වගේ තමයි මම අදහස් කිව්වා ආශේවන ප්‍රත්‍ය කියලා. ඉස්ලාමයේ අසුර කරනවා සතිය ඊටාම ප්‍රකට ප්‍රසිද්ධ ගුරුස් අරමුණකින් පටන් අරගෙන අරමුණ ටික සියුම් වුණාට සතිය කියන්නේ නැතුව තේරුම් ගන්නවා. ඊට පස්සේ අරමුණ සියුම් වෙලා ගිහලා අරමුණ සම්පූර්ණයෙන් නැතුව සතිය කියන්නේ නැතුව තේරුම් ගන්නවා. ඊට පස්සේ ගැඹුරකට ගියාට පස්සේ මතක තබා ගැනීම සංඥා ගැනීම මොනව නැති වුණත් මේ සත්‍ය දිගට පවතිනවා. ඒ නිසා ආරම්භණයේ සත්‍ය සහ අනාරම්භන සත්‍ය අරමුණේ සමාධිය සහ අනාරම්මන සමාධිය කියන මේ දෙක තේරුම් ගත්ත දවසේ අපි අරමුණ පාවිච්චි කිරීමේ ප්‍රයෝජනේ තේරුම් ගන්නවා. අරමුණක් අපි පාවිච්චි කරන්නේ ඒ කෘත්‍යය හමාරවකම් විතරයි. ඊට පස්සේ අරමුණ හැලෙනවා. හැලුණට කලබලයක් ඇති කරගන්න ඕනේ නැහැ. සතිය නම් අපේ ප්‍රධාන තේමාව. අපිට තේරෙනවා අරමුණ සිව් වේගෙන ගිහිල්ලා නැදන්නේ ගිහිල්ලා වරින් වරින් ආයෙත් වෙනවා ආයෙත් ආයෙත් වෙනවා උඩ දිගට සතිය තියෙනවා නම් අරමුණෙන් අපි ඒ ස්වායක්ත වෙනවා නිදහස් වෙනවා නිවන් ලබනවා මේ විදිහට බලාගෙන යනකොට අපි මෙතෙක් කල සතිය පැවැත්වීම සමාධිය පැවැත්වීම තිබීතු අත්‍යවශ්‍යයි වෙන මොනක් අකමැතුව සතිය සමාධිය පැවැත්වීම ඕනේ අන්නේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා දැනගන්න පුළුවන් මේ සතිය හරියම බලවත් කියලා මොනම කෙලෙසීමක් කරන්නේ නමුත් එවැනි සත්‍යයක් අපි කවදාවත් ක්‍රියාත්මක කරලා නැහැ, අදහලා නැහැ, අඳුල්ලා දීලා නැහැ. ඒක නිසා අපි සැලෙනවා. ඇතිකොට හොඳයි කියනවා නැතිකොට නැහැ කියනවා. ඔය සතිය දිගනකොට වෙන ඇති උනත් නැති උනත් සතිය වෙනසක් නැහැ. ඒ නිසා සතිය බොහොම තලතුණා කෙනේ. එයත් එක්ක ගමන යනකොට අෂ්ටලෝක ධර්ම කම්පාව අඩු වෙන පටන් ගන්නවා. කොච්චරද කියනවා සමහරවට සතියක් නෑ වාගේ නිින්ද ගියා වාගේ සංඥාවක් නැතුව වාගේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ තේරෙන්නේ ඊතාවන සිවුම් සතියක නැසිවුම් සංඥාවක ඉඳලා නැත්නම් සංඥාව නැත්තර කියන සංඥාව එනකොට තමයි තේරෙන්නේ මම මෙතෙක් ඉඳලා තියෙන සංඥාව නැත්තර කියලා ඒක හරි ආශ්චර්යජනක දෙයක් සිවුම් සංඥාවක ඉඳලා වෙනත සංඥාවක් නැත්තරක වගේ ඉඳලා ගුරු සංඥාවක් එනකොටම කැස්සිලා අවදිලා හිතනවා මම හිටිය තැන සංඥා තිබුණේ නැහැ. එහෙනම් මඩකට වෙලා නැහැ. නින්දද දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කිනා දැනගන්න ඕනේ අර විවේක ස්ථානේ සංඥාවක් නැති තැන ඉඳලා යම් ප්‍රකල්පනාවක් යම් චේතනාවක් යම් අනුසයක් ආපු ගමන් සංඥාවකටපත් වෙනවා මතකයකට එනවා ගැස්වීමකට එනවා මීට කලින් සංඥා තුනක් බව තේරෙනවා ඒ සංඥාවේ අදුම තැන කුණීම තැන තමයි කෙලෙස් අදුම තැන. ඒ නිසා යා උත්සාහ කරන ඕනේ තැනට ගිහිලා ආය ප්‍රකල්පනා පහළ නොකර චේතනා පහළ නොකර අනුසයකට දෙන්නේ නැතුව අර තුනී කරගත්ත බස්සගත්ත අඩු කරගත්ත සංඥා ගොඩාක් වෙලා ඉන්න පුළුවන් නම් ශරීරේ ගොඩාක් සැනසීමකට සුවසේවාකටපත් වෙනවා. ඊට සුවසේවාකටපත් වෙන්නේ මේ හැකි බව පෙන්වන නිදර්ශනයක් විතරයි. පින තියෙනවා කරන්න පුළුවන් ඇසුරු දීලා තියෙනවා දැන් තියෙන එක වැඩි වීම සඳහා නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ ඒ ඕකලක ලැබෙන එක තමයි කරන්නේ මේක නිකන් අපිට මේ ඉල්ලමක් ආරණ ඉස්සලා කවුරුහරි හොඳටම නසස්ස කරකට මෙෂුවරකට මේක නිකක් තියෙනවා ඉතින් වෙනසේ දන්නා තාම හම්බ වෙන්නේ නැති වුණාට මේක ටිකක් මේ ලංකාවට කමන්නේ වඩු හම්බෙච්ච දවසේ අනේ වතුර කොටයක් හය කරනවා ටැක්ටරයක් හය ගන්න ප්‍රශ්නයක් නෑ වෙන්න සලකනවා ඒ කරන්නම කිදිට යනවා මේ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒක වැඩ කරන්න මම හම්බෙච්ච ඉන්නේ කිදිට ගන්න ඉතින් මේක තමයි වස්මෙච්ච අසුරක් නිසා මේ වගේ දැක්වෙච්ච ආන දවල් ගානක් ඒ අභිස්ථාන ශක්තිය චිත්ත ශක්තිය හිටියෝ ඒකෙන් කරන්න ඕන කියලා තියෙන්නේ නැත්නම් නැවතත් මේ තැනට යන්න භාවිත මනස මේක බහුලී මේ දියුණු පවුන කරගන්න එකයි කරන්නේ. සමහරවිට සිදුවේ පංචේන්ද්‍රයන්ට අනුතරව තව තීන්දරයකට බව අපලාමේ නඳුන්වා ඇත. ඒකම ඇත ඒකම ඉතින් ආසයි චිත්තන්ගේ ධර්ම කතාවක් මට දෙන්න මට උගන්නන්න හදනවා කියන්නේ. ඒ නිසා මේ කියලා දෙන ටික කරම අපි පස්සේ උඹට යන්න. තව තියනවාද තියනවා නම් ඕකවත් අහුරන එකවත් අහුරනවා. තියෙනවා නම් තියෙනවා කියලා ගන්න නැත්නම් නැහැ කියලා ගන්න මේ පිටු උඩට ඕන දෙයක් කියන්නේ. ඕකට නෙමෙයි අපි මේ දීල් අරගෙන මෙතන ඉඳගෙන ඉන්නේ. අපිට තියෙන්නේ මේ ගන්න හුස්ම මේ හොඳට තියෙන හුස්මත් එක්ක යන. මේ ප්‍රශ්නේ නරක කියනවා නෙමෙයි. අනවත් මේ විශාල පිළිගක් කොහෙදෝ ඇදගෙන යනවා. හරිනවා. ඒක මගේ යුතුකම. ඒවට දාන්න උතුකට ඇදලා ගන්න. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ හිතට බහා ගන්නවා. ගෞරවණීය ස්වාමීන් වහන්සේ නැවතී ගොන්ක විපස්සනා වැඩසටහනට සහභාගී ඒකේ බොඩි සෙන්සේෂන්ස් වලට කොම්පස්ථානයේ මුළු සිරුර පුරාම සෙන්සේෂන්ස් වල සිටියම් කරන ලෙස උපදෙස් ලැබෙනවා. සිතේ තුන සිත සමාධිගත අවස්ථාවදී මේ කිසිම දෙයක් නොදුන්. තද වේදනාවක් සිරුර පුරා දැනෙන මරණ වේදනාවක් මේ වගේ දෝයයි මානසික මේ භාවනාවේ පිළිබඳව තමයි අදහස් කරන්නේ. ඇත්තටම මම මේ ගුණකතුමා දේශන පවත්වනකොට මේක දිනේට ඇවිල්ලා මම අහලා තියෙනවා. භාවනා කරන්නේ. ඒ නිසා මට ඒක පිළිබඳව කියන්න බෑ. කෙසේ නමුත් මේ වේදනාව කියන එක බුදු දානංශේ විචාර කරලා තියෙනවා. භාවනා කරන කෙනා ඕනේ දන්නවා. වේදනාව ආවට පස්සේ කයට හිත යනවා කියන එක ස්වභාවෙම හිතෙනවා. හිත පිට ඵලයක් ඉවත් කරනවා. වේදනාව කාට පස්සේ ඇතුළත හිත ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා වේදනාව කරන වැඳලා ගෙට ගන්න කියනවා. මේ උඹ ආපු ඉඳලා දැන් ඵලයන් කිව්වත් හිත පිටින්නේ. ඉතර වෙනකට ඇතුළත ගන්න බැරි නෑ. ඒ නිසා වේදනාවක් අවල් කරගන්න කියලා කියනවා. හිත දේසුවේට වැටියා කියලා. ඊට පස්සේ පොළුවන් තරම් ওই ජීවන පැටර්න් නෑ බොරු. ওই පුරුදු කරන පුරුදු කරන යන එක දවසක් කරනකොට නම් මරණාවේ කියන දෙවෙනි දවසේ යනකොට ඔය යකාව පාට උච්ච ගින්තර කල්පාට නෑ. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ එනකොට ගානහර මම මට සැකයි මේ ප්‍රශ්නේ කියලා දෙන කාන්තාවක්ද කියලා කාන්තාවක් නම් කියන්න තියෙන්නේ ඒ පිළිමින්වත් නරක නැහැ ඒක දැනගත්තට දැන් දරු ප්‍රසිද්ධියකදී මවක් විඳින දුක වෙන කිසිම කෙනෙකුට ජීවිතයක් හම්බෙන්නේ නැහැ ඒකට එච්චර විඳිනවා නම් නිවන් දකින්න එක වැඩි වෙනවා එකතරේ ඇට 18ක් කැඩෙනකොට තියෙන වේදනාවට සමානයිලු දතු ප්‍රසූතිය විඳින වේදනාව. පුරුෂයෙකුට හිතා ගන්නත් බෑ ඒක. ස්ත්‍රියක් මාතෘත්වයේ සඳහා ඒ කරන කැපවීම. ඉතින් ඒක දැන් කවුද මේ තොටගමේ රාහුල හම්සුගේ සිංහල ගෑනු දරුවෝ දලා කවදාකවත් ඇති වෙන්නේ නැහැ කියන්නේ. වැටි වලන් ගත්තයි දරුවෝ වැටි උනේ සිංහල ගෑන කාදාකත් ඇති වෙන්නේ කියන. ඉතින් ඒකෙන් ටිකක් මේකට ගන්න. දරන්න පුළුවන්. දරුපසීතේකදී මැරෙයි කියන කතාව තියෙනවා. දෙන්න දෙතෑවර වෙනවයි කියන කතාව තියෙනවා. අපි දැක්කත් මම දන්නවා ඒක අම්මා කෙනෙක් එයාට වේදනාවක් තිබුණා කියලා ප්‍රසූති වේදනාවක් අඳුර ගන්න බැරි නා දරුවෝ ලැබුණා මමලා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. උංග දෙනෙක් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙක තුනක් ආවම හිතා ගන්න වැඩි හිද්ද වෙන්නේ හදන්නේ. ඔය වෙලාවේ පස්තර ගන්න බෑ. ඔය අන්තරණ එකයි දෙන්නේ ඒකට. ගරු සාමණේරයන්ස සක්මන් භාවනා පිළිබඳ දැනගන්න කර යුතු කම් කිහිපයක් සක්මන් භාවනාව පිළිබඳ මට වැඩි කල්පොත්තක් නැහැ. එහෙත් පසුගිය දින කීපයේ තුලදී යම් යම් කිසි වර්ධනයකට ඇති වූ සිටේ. මට දැනෙන තරමට පියවරකදී සිට පිටවරන නොකරන අමානි ඉඳලා කදලින් කෙරුවා එක පැත්තකට සක්මන් කළ හැකියි. මෙම දේ කීපය තුළ සිතට ඇති වූ ගැටලු ආසමන කරන කර්මාවල දෙන්නේ. එක සක්මන සමගිය ඇවිල්ලා එක පැත්තකට ඒ ක්‍රියාවලිය ලෙස සිත යොමු කිරීම වැරදි. එසේ එසේ නැතහොත් සාරකීව අර කිරීම සිත යොමු කිරීම. දෙක සක්මන් භාවනාවෙන් අරමුණු කරගන්න ප්‍රතිපද කොමාද? තුන. විතුවේ සක්මන් කරන එක පියවරෙන් පියවරට සිත යොමු කරනකදී සක්මන් මාර්ගයේ සිටින ක්‍රමී ගලකට වලකට නෙමෙයි එවිට ඒ මාර්ගයට ගෙන්නේදී මානසිකාරය එම දෙස යොමු කිරීම නිවැරදි. අර්ථ සක්මන් සක්මන් කෙරෙහි යම් එකඟතාවයක් ඇති වුණා නම් ඇතිවෙන පසු කොපමණ වේලාවක් පමණ දවල්වලට සාසනතාව ප්‍රවර්තිතුයි. පහ සක්මනේ යම් කිසි වර්ධනයක් ඇති වුණා සෑහෙනපත් වෙන්නේ කුමන අවස්ථාවකද? ඒක අර හතරෙන් දෙන්න හම් කරන යම් කිසි සක්මණේ එකලාසයක් ආවට පස්සේ කොච්චර වෙලා කරන්නද කියලා. එතකොට ඒ විදිහට එකලාසයක් ඇවිල්ලා බොහෝ වෙලා සක්මන් කරන තරම පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ. මම මේක දිහාට ගමනක් දිහා බලනද පීවරින් පීවර බලනවා. ඒක ඔක්කොම එක නාඩගමක ජවනිකාවක්. ඉස්සෙල්ලා අපි එක දිහාට යනවා දිහා බලලා ඒක හොඳට සිද්ධි වෙනකොට ඒක හොඳට යාළු වෙනකොට ඒක ආද වෙනකොට තමයි ඒක ඇතුළේ පුංචි පුංචි කුඩා අනු කුඩා කොටස් බලන්න පුළුවන්. ඒ නිසා මේ බලන බැලමට දැන් ගැම්ම අහුවෙලා තියෙන්නේ. ඒ නිසා සක්මන යාදෙන කතිකට ආවන හතරවෙනි තත්ත්වෙදි කියන විදිහට පුළුවන් තරම් පවත්තලා ඒ දැකපු දේවල් විස්තරාත්මකව බලන්න ඕනේ. පස්වෙනි එක කියනවා කොතර කරන්නද කියලා සක්මන් කරන්න සක්මණෙන් අයින් වෙන කම්ම කරන්න. මම සක්මන් කරන තාක්කල් ලක්මන දියුනේ නැහැ. සක්මනේ කෙරෙන දයක් වඩපත් වෙනවා. ඔල්ලෝසුපත් එක්ක යහරම යනවා වගේ පයිකාරි පොළොන්නක බට්ටය හැරෙන්නට යනවා ඉබේ කරන මට්ටමට යන තමයි නිදහස් වෙන්න පටන් ගන්න. ඒක තමයි විශ්වාස වෙන්න පටන් ගන්න. එදායින් පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා කරන්නේ නැහැ. හොඳ විශ්වාසයක් ඉතුරු වෙනවා. ඒක මොන ප්‍රශ්නයක් මොන අවුලක් ආවත් අන්නේ මට්ටමට ගන්න සම්මන් කෙරුවා. ශක්මනේදී ප්‍රශ්න දෙක විසඳෙනවා. ඒ නිසා ඒ එකලස් වුණාට පස්සේ තමයි අපි කායක මෛත්‍රිය පටන් අරගන්නේ. එකලස් වෙනකන්දී කය අපි පාවිච්චි කරනවා. එකලස් වුණාට පස්සේ කයට දෙනවා ඇත්ති වෙන්න මේකේ බුද්ධ විඳ ගනි. මේ නිකන් හරියට කටුව අපු කුරුල්ලේ අවකාශයට පැනලා කටු ගාගා ඇවිදින්න ගියාම ඇත්ති වෙන්න ආස තියෙනවා. උඩ පොදුම ආසාවක් තියෙනවා. ඒක මේ අන්ත හතයි හතයි කියලා ඇවිද ගන්න ගිය දරුවා හරි ආසාවක් තියෙන ඇවිදින්න. ඒක මේ අන්තම් බයි කියලා කෙලින් කරගෙන පදින්න පුළුවන් වෙච්ච දවසේ අදින්න ආසාවක් එනවා ඊට පස්සේ තමයි අදින්න විතරක් කරන්න දෙන පුරුදු වෙන එක ඒ නිසා වැඩි වෙලාවක් මෙහෙම කියපුවා අපි දැන් මෙහෙදි ලක්මන කියලා අපි ඒ සඳහන් වෙලා ගත කරනවා නමුත් එදිනදා ජීවිතයේදී තනකින් තනකට යන වෙලාවෙදී හරියට මෙහෙ කරන සක්මන වගේ භාවනා ස්වරූපකින් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ලොකු සංශය පාවිච්චි කරපු වචනයක් තමයි වෙනම විස්රාම ගන්න ඕනේ. පීවරක පින්න විස්රාම අනේ රෙස් කරන්න කියලා ඕනේ නැහැ. ඉතින් සක්වනම රෙස්ටිං එකක්. ඒක විශ්වාස ගැනීමක් වෙනවා. ඊට පස්සේ තේරෙනවා මේ සක්මනේදී අවධානය යොමු කරන්නේ පතුල් වලට. එදිනදා ජීවිතයේ අතුල් පතුල් දෙකම හිත යොදවුවාම සක්මන තමයි හැමදාම. තෝරි දුර ගමනක් යන්නේ ඒ තමන තමන පියවර බලපුවාම අන්තිම ගමන ගිහිල්ලා ඉවරයි. අනේ මට මෙච්චර ඇතම ගණක් ගන්න තුන කය ගණක් ගන්න දෙන කියලා ඔළුවට බරක් ගත්තොත් හරි වෙහෙසයි. ඒ ඒ පුංචි පුංචි කොටස කරගෙන යනකොට බුදුචානන් ශ්‍රේෂ්ඨ සදාන් කළ තියෙන අධධානකම හොතු ප්‍රධානකම කියලා දීර්ඝ ගමනකට ඇඟ පුහුණු කරනවා. ප්‍රධානේ කියලා කියන්නේ දීර්ඝ බරපතල වගකීම් සහිත කටයුත්තකට හිත පුරුදු කරනවා නිවන් දකිනවා කියන්නේ. ඒ නිසා මේක ඇකලමටයිසේෂන් එහෙම නැත්නම් කියනවා නම් මේ අපිට කුෂිකාරණ උගන්වනකොට කියලා තියෙනවා මේ හරගෙකට හරගෙකට වගේ සතෙකුට ඇන්ටිබයොටික් එකක් නැත්නම් මේ විස බීජ නාශකයක් නම් කියන්නේ වට මේ ඇන්ටිබයොටික් එකක් දෙන්න ඕන නම් උගේ අංගක පාඩක තියෙනවා. ඒක ඉස්සෙල්ලා උට විටමින් B12 එක ගහලා ඇඟ හුරු කරලා ඊට පස්සේ තමයි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ. විටමින් B12 එකෙන් තමයි ඇඟ ඊගාටෙන රසායනිකයට හුරු කරන්නේ ඒකට ඒක මේ ඇඟ සීසන් කරනවා ඒ ශක්තිය පුරුදු කරා නම් ඕන කම්පනයක් ඕන චංචල ගතියක් ඕන බරපතල වගේ කීමක් කරන්න එතන විවිධ ආහාර වලට විවිධ ඉරියව් වලට විවිධ දේශ මේ භූමි සමාජ විසකතාත්මක වෙනස්කම් වලට හිත උරුදු කරනවා එතස සක්මන හරියට කෙරෙනවා නම් ඒක නාට එදිනදා ජීවිතේ වාසි තියෙනවා භාවනාවේ වාසි තියෙනවා භාවනාව කියන එක බරපතලයක් නෑ විනෝදාංශයක් වෙන්න. භාවනාවකින මහා ලොකු බරකට ගන්න නැතුව විනෝදාංශයක් කරන එදිනදා ජීවිතේ සම්බන්ධ කරගන්න ඇත්තටම සම්පක් කරන්නේ එතකොට ඇඟට නොදැනී ගමන සිද්ධ වෙනවා. එනිසා මේ ලැබලා තියෙන ට්‍රෙන්ඩ් එක බොහොම හොඳයි. දිගට පාත් කරන්න කියලා කියන්නේ. My four, grandchildren, ages 7 to 16, are born and raised in North America, but they are devoted to the Dhamma. They are familiar with metta meditation and Buddha's noble qualities which they practice regularly. How best could they be given guidance on breathing meditation to enable them to cultivate mindfulness from young age? Please explain. Hmm. Um, more than the mindfulness, uh, if you can communicate with them to not to react, uh, not to assume, or non-reaction, children are naturally like that. So therefore you have to appreciate them. Whenever someone is teasing, whenever someone is irritating, whenever someone is uh, going bullying, if you can practice non-reaction, just see without a reaction, then they can get the benefit because their mind is not get that agitated and disturbed. So that way, they can keep the peace of, peace of mind and the peace of mind by non-reaction. So that is what in America they have tested in age 10 to 12, uh, asking them if someone is disturbing, if you get disturbed, you are the one defeated. If someone disturbs, if you still maintain your integrity, the person who is going to cheat, you get defeated. So therefore, don't let others to exploit your present moment. Try to keep as much as possible. And then only, uh, once that is given only you can understand in order to that, if you have time, just sit. Don't do anything. Just keep the mind in the present moment and observe the thoughts, non reactively Observe the pain, non reactively Observe the sound, non reactively And they can understand because their mind is less polluted than the elderly people. And Metta also indicates that uh, you love your body. Because any elderly people, you can, if you can observe their body, they are always ha hating their body. That's why they can't keep it in the present moment. They, they hate the present moment. And the children, naturally in the present moment. Because they are uh, still understanding, so therefore you have to tell them, sit very comfortable in the best time of your day. And whenever you feel happy, and be with yourself. And then they find that uh, it is a kind of a loving kindness to your body. And uh, uh, if you can give by a copy of Pollyanna, it's a very famous book in America, it says you must try to find a reason to be glad under any circumstances. And that is the best of Metta Bhavana. They find, they naturally find but due to the association of parents, they get polluted. Otherwise, they are naturally good. So when you are going to tea, use spoil it. you are with the spoiling mind. So, polyander, P-O-L-Y, poly, and A-N-N-E, polyand, and by Illinois Porter it is a, a girl of seven years of age, desperately unfortunate girl, but her father is a Catholic priest. Uh, immature death happens, but before the death, he teaches the child, Poliana, you must try to find a reason to be glad under any circumstances. And when Poliana learned this art, whenever mishap happens, she the on to find the reason to be glad. And will not know she is happy. And ultimately she even test. She teach everyone how to be glad. It's called glad game. Children are masters. In their mind is naturally not polluted. So, but the thing is, if you are going to assume the state like a teacher, you are a failure. You have to learn from them. So therefore it says when you are teaching children, when you are uh, working with children, you always has to get the grace from them. Because they have so much of pure natural energy, vibration, so you have to go down and look at the children up. Never look down the children. As a big person, do this and that, this, you are spoiling. Only sit down and talk to the child so that his grace or her grace will come to you. and when you have to cope up with. So that means you have to be and again, born again, reborn, to be with children. Everyone is not uh, skillful enough to be with children because they are so delicate, they are so, uh, so delicate and so soft Hard you can communicate, you as a teacher, you as parents, but you can communicate with as a parent. Be with them, and a lot you can learn. So therefore, uh, even without anything, if you all are practicing, children will follow the suit. Experimentally they say, yes, when the mother is pregnant, if mother take time for meditation, children are more obedient. Children are more with love to the mother uh, than otherwise. So therefore, your silent sermon is much more profound and louder than what you are going to teach. So therefore, you have to understand children are more advanced than elders, elderly people, unspoiled. So try to get the grace and communicate with them, keeping their due respect. And definitely, uh, you can communicate with them. අවසර ස්වාමී බුදු දහම කාලෝත්පෝ ජීවිතයේ කරන දැනෙන විඳන්නේ තවද යතිපදයන් මහන්සියේ තමකින් ආමනක් ධර්මයේ පිළිබඳ දීප විග්‍රහයක් ලබා ගැනීමට සුදුසු දුර්ලභ අවස්ථාවක් නිසා මේ කරනවා මේකටම මහන්සියේ යොමු කරලා කර්මන්න අපි ලබා ගන්න පිළිතුරු ඔස්සේ යමද විශේෂ කිව්වද අන්තර්ගත අන්තර්ගත කර්ම දිව දිව දිවකීමක් ගැන කතා කරනවා. අදීතුමක් ගැන කතා කරනවා. කලින් මේ කාය සහ ධර්ම පිළිබඳ විග්‍රහයක් පිළිසිදුවේ. ඒ වේදනා සත්‍යයන් කොටස් දල්පා ගන්න තවමත් අපහසුයි. ධර්මයේදී යොමු වී කරපු ජීවිත ගමනේ සමහර අවස්ථාවලදී අසජනගත අසජනගත නම් සතිපට්ඨාන සූත්‍රයේ එකී අංග සතන සිත පවතින චිත්තක්ෂණ සුදුසුමාන පුරවීම යෝගාවචරයට අත්දකින්නට බව එන්නේ සනාතන ආකාරයේ පිළිතුරක් වහන්සේ මෙහි දේශනා කරනවා කියන්නේ ප්‍රශ්න යොමු කරන යෝගාවචරයට උදේ තම අපේ තවත් සිදු අවුලේ ශනේ මේ තමයි අරුකාරව උත්සාහ කරන එක යයි සිසිල් සබලා එවැනිම දැන් සත්‍ය ලබා ගන්නවා හැදෙන්නේ අනුසතර එකෝල සිදු සිදු වෙන බාහිර සිදු ක්‍රියා නොකයන ඒ හරග අසමස්කාරී කියන නාම අසමස්කාරී තත්ත්වය නිසා ඇතිවන ගුරුසු චිත්තය ඒ මොනෝසි චිතේ තුළ අකුසල ධර්ම බවසිත බලන බලසිතීම නිසා සමාධිගත යෝගාවචරය දැන් සිදුවී යයි සිත. සිදුවී මක් යයි සිතේ. මේ අන්ත භාවනා පුදුකුම් කරන පුද්ගලයාට ජීවිතයේ තුළ මුල් ඇසන් සියලුම නිරීක්ෂණෝද මදමාන ආදී අකුසල ධර්ම සියෙන් නිවනට ගැනීමේ අවසාන ගැනීමේ අවසානයේ අප ප්‍රාර්ථනා සංසාර ගමන කියලා කරගන්නේ ඒකාය මාර්ගය ලෙස ඒකායනෝ අයමාර්ගෝ සම්දාන විසුද්ධිය ධර්මයේ තියෙනවා කියන්නේ මේ ඇසිතේ මේ දිනවල අතන ආවේනකට මට හිතෙන්නේ ඔය කායන වසනා වේදනා වසනා චිත්තන වසනා ධම්මන වසනා කොට ඔය වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි අපි හතර පැත්තක් තියෙන පිරමීඩයක් බලනකොට අපිට ඉස්සරහට වෙන්නේ එක පැත්තක් හෝ දෙකක් විතරයි. කාදාකත් චතුර්පති බේන්නේ නැහැ. ඒ නිසා අපි මේ මේ මොකක් හරි දිහා බලනකොට අපිට පේන මුනත තමයි අපේ දෛවෝපගත සම්බන්ධය. ඒකෙන් ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ මොකද තුමන්නේ? මේක මේ කාය වේදනා චිත්ත ධම්ම කියන අනුපිළිවෙල මොන කරන්නේ නැහැ. කායනුපසනාවේ පටන් ගන්න ඕනක මොකොත් නැහැ. ඒක කට්ටියකට උගන්වනකොට අර සම්ප්‍රදාන කුලක මේ යන. මේ සතිපට්ඨාන කියන පොත අනාලේ හම්බු ලියනකොට ඒ ස්වාමීන් වහන්සේ කොටේෂන්ස් අරගෙන පෙන්නලා දීලා තියෙනවා. ඕනම සතිපට්ඨානය කායනපසන, වේදනපසන, චිත්තනපසන, ධම්මනපසන කියන එක ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඕන කෙනෙක් පුරුදු කරපුවා සෝවාන් වෙන්න පුළුවන්. සර්වඥයන්සේ සඳහන් කරන රහත් වෙන්න හතරම තියෙනවා කියලා. ඒ නිසා එක මාර්ග ඥානයක් සඳහා හතරෙම සුතම ඥානය අවශ්‍ය නමුත් ප්‍රායෝගිකව පූර්ණ පරිචයක් අවශ්‍ය කරන්නේ. සර්වඥයන්සේ සඳහන් කරනවා හතරමං හන්දියක මෙහෙන් එන වාහන 100 කියන හැබැයි යනවා ඒ පැත්තේ එන වාහන මේ පැත්තේ යනවා කියන එක හතරමං හන්දියේ මැද දූවිලි එකතු වෙන්නේ කියලා. එහින් යන වාහන පියගෙන යනවා මෙහින් ඒ වගේ තමයි හතර සතපත්තානේ මහම් වෙන පූර්ණ කෙලෙස් නිවාරණය සිද්ධ වෙනවා. ඔසෝවන් විමසලා හතරේ එක්ස්පර්ට් වෙන්න ඕන තමයි. තමන් කොහොමද එක්ස්පර්ට් වෙන්න ඕන කියන්නේ තමන්ට එළඹිච්ච එක තමයි. ඒක ධෛර්යෝපගතව ඉදිරිපත් වෙන්නේ තමයි මුලිච්ච වෙන්නේ මුණ ගැහෙන්නේ අවශ්‍ය කරන එක තමයි. ඒ නිසා ඒ මතුවෙන එකෙන් ඇතුළු වුණාට පස්සේ මේ මේ ශාලාවට දොරවල් හතරකින් ඇතුළු වෙනවා. කොයි ඇතුළු වුණත් ඇතුළු ශාලාවට. ඇතුළු වුණාට පස්සේ පිට වෙනකොට අනිත් දවස් ඇතුළු අනිකනිකව දැක්කන්න පුළුවන්. මූල ධර්ම අනුකූලව මේක පෙළගස්සන තිබ්බට ඒක අර සර්වචනාසික තියෙන මහා කරුණාවෙන් කරපු දෙයක්. ඒ නිසා කවුරුට හිතන්න නරකයි මේ ආධුනික යෝගාවරේ වශයෙන් සියල්ල දැනගෙන ඉන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක් නැහැ. අපි දැනගත්තට වැඩි වෙන්නේ අලංකාරයක් වෙනවා, ආඩම්බරයක් වෙනවා. දෙදක් වෙනවා. නමුත් දැනගත්තේ නැහැ කියලා කනගාටු වෙන කෙලෙසක්. අන්නේ ඒ කෙලෙස් දුර ගන්න එපා. ඒ වගේම මේක අපිට අංග සම්පූර්ණත්වයක් මොන જાතියක් කරන්න බෑ. නිසා අපිට එළඹෙන ක්‍රමේ අපේ අපේ කරා ආපදාගත වෙන ක්‍රමේ මුලිච්ච වෙන ක්‍රමේ හරහම තමයි යන්නේ. එතකොට ඉහළ බලනකොට ඒ ඔක්කොම ධර්ම කොටස් තියෙනවා. ඒ නිසා මේ සංකර කාලයක් ඇති කරගන්න එපා. දෙන්න නැත්තම් බයක් ඇති කරගන්න එපා. අපි සංසාරේ ගොඩක් කන්නේ කියලා දෙන්නේ කක්කක් දන්නේ. ඒක දැන් යන්තම් පොඩි ප්‍රවිෂ්ඨයක් ලැබිලා තියෙනවා. අංග සම්පූර්ණ වෙන්න හදන්නේ නැතුව ඒ ප්‍රවිෂ්ඨයෙන් පුළුවන් තරම් අත්දැකීම් වැඩි කරන වැඩි කරන යනකොට ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතියක්. එකින් එකට එකින් එකට ඉතිරි තල්ලු කරනවා. කොතනින් හරි අතුරට පස්සේ අතුරට ගියාට පස්සේ ධර්මයේ වගකීම් බාර ගන්නවා. එයාව පොලිෂ් කරලා දෙන්නේ. අපිට තියෙන්නේ ප්‍රවිෂ්ඨ වෙන එක විතරයි. ඊට පස්සේ ධර්මයට බාර දුන්නාම ඒ තුන මේ කියන සතුට පටක් ගන්නවා. ලෞකික සෝනප්‍රාසත් අදගෙන මම කවයක් කියලාද ඉතාම දුරලා මගේ ශරීරයෙන් හිතේවා මම ඉතිහාස රසයක් නැහැ මම මේ අවස්ථාවේදී ඒ යටපත් කරන විවිධ යොදමින් සිට සමාජගත කරන්න උත්සාහ කළේ මාගේ ප්‍රශ්නේ මම ඒ මොහොතේ මේ තීරෝ දාතු දැනෙන්නේ කොහෙද නැත්නම් සිත සමාධිය කරගෙන යන්න විවිධ දෙවියන් කරනවා පැහැදිලි මම ඒ දෙකම හොඳයි. වෙලාවක තමයි තේරෙනවා දැනෙන උතෙද උෂ්ණ ගණන් ගන්න නැත්නම් දෙයක් නෙවෙයි නම් දරා ගන්න පුළුවන් දෙයක් තියෙනවා අරමුණෙන් පාත්තගෙන යන්න පුළුවන්. සමහර විටක අරමුණ හරහා අරමුණ ඇතුලේ තියෙන ධාතු ලක්ෂණක් විදිහට මේක දකින්න පුළුවන්. ඒ මොන දෙකම සෞඛ්‍ය සම්පන්නයි. ඒක නිසා මේක ඉස්සර වෙන්න ඕනේ ඒක පස්සෙ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔක්කොම ආර්ය පරිහෙන් වැඩේ. නැවතත් කියනවා. උණුසුම අමාරුවක්, සීතල අමාරුවක්, කම්පන චංචලයක් දැනෙලා ඒක දරා ගන්න පුළුවන් මට්ටමේ කියන ධනියෙන් පල්ලෙහා නම් විතරම යන එකයි කියන්නේ. දරා ගන්න පුළුවන් උනත් බැරි උනත් වරද කල්පනා වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම නේද තේජෝ ධාතුව අපිට මුණ ගැහින්නේ. මේ කතා කරන තේජෝ ධාතුව නේද කියන ඒකත් අරකටම ආරම්භයක්. එකකට වැඩි එකක් සංසන්දනය කරන්න දැන්න දෙකම හොඳයි කියන්නේ. දාන මානසිකාරය මේ අතර භාවනාවේ එනම් පරිහරණයේදී ආසහනේ යන්නේ මානවාර කලයකට නැතව සිත සමාධිගත කර ගැනීමට ආරම්භ වේවිද මම මේ කිසිදු දිනක පතරි ආපෝතේ ආවාය වශයෙන් නැති නොකර නොකර පැහැදිලි කරනවා මෙනෙහි කරන්න එපයි කියලා කියනවා. මොකද ඒවා හිත ගොජ දමමින් ඉදිරියපත් වෙන මෙනෙහි කරන්න ගත්තොත් මෙනෙහි කිරීම බාධා වෙනවා. හුරස් කැපෙනවා හරස් කැපෙන නිසා දැන ගැනීම කරන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන්නේ තේජෝ ධාතුව උණුසුම සිසිල් ධාරා. මේ ඇවිල්ලා තියෙන වායෝ ධාතුව කම්පන චංචල ආරා. මේ ඇවිල්ලා තියෙන ආපෝ ධාතුව පිටු කරන ගතිය වැගිරෙන ගතිය ආරා. මේ ඇවිල්ලා තියෙන බර හැඳු ගතිය පඩවි ධාතුව කියලා ඒ ඒ කට්ටිය එන නටාගෙන නැතිල හැටියට ගයාගෙන එන ගැහිල්ල හැටියට මේ අසෝලා කියලා අඳුර ගන්න මිසක මෙහෙ කරන්න යන්න ඕනේ. ඒ වගේම ඒව මෙනෙහි කරමින් භාවනා කරන්නත් බෑ. ඒව මතුවෙන තාලෙම ඉදිරිපත් වෙන විදිහට හඳුනා ගැනීම කටයුත්ත විතරයි යෝගාචරයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක සතිය දියුණු වෙන දියුණු වෙන්න බොහොම විවිධාංගීකරණය වෙලා තමන්ගේ කිසිම ප්‍රයත්නකින් තොරව කිරණ පටන් ගන්නවා. ඒ නිසා මුලදී මුලදී වගේ ප්‍රශ්න නැගෙනවා. නමුත් සකමුසු නැතුව ඉදිරියට යනකොට ඉබේම තමන්න තේරෙන්න පටන් අර ගන්නවා මේවා අපේ ඥානගතව තියෙන දැනුමක් අලුතින් ඉගෙන ගන්න කටපාඩම් කරන්න ඕනේ ඒකට ඉඳ තියාගෙන යනකොට සතිය පවත්තගෙන මේ ඔක්කොම පෙරගෙන එනවා සම්පූර්ණ පල්පදිනේදී දෙවදිනේදී මම පල්පයේ භාවනා කරද්දී මාගේ මුතුලට ඉඳලා නගර මැද සිතනාශී නරක දක්වා සිව් කම්පනය ස්ප්‍රින්ග් එක ඇහෙනින් තත්ත්වවලදී ඇසෙන ආකාරයට අත්විඳින්නේ. නමුත් ඒක සිත නොවලා දිගටම භාවනා කරගෙන යද්දී ඒ ඉදීම ක්‍රමයේ නැතිදී මාගේ ප්‍රශ්නය නම් ඒ භාවනාවේදී සිදු සංසිද්ධියට වඩා වෙනස ආකාරයකින් ඒ සිදුවන්නේ වර්ධ කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕනේ. මේක ඉස්සල ප්‍රශ්න සම්බන්ධ කරලා පරිදාස දතු දේශනාවට සම්බන්ධ කරලා ගත්තොත් මේ ගොඩාක් එක එක පැතික දෙනවා. ඒ පැතිකඩ එකක්වත් ඉස්තර එකකවත් පණවිඩිකුත් නැහැ. ඒක දිගින් දිගට දිගින් දිගට වෙන්නේ ඇරියොත් මේවා එක එකක් විස්තර කරන්න පමා වෙන්නේ නැතුව ඒක බොහෝම නිසින්ින්ද කොච්ච දාන්න පටන් ගන්නවා. ඒක තමයි තමයි තේරෙන්නේ. මේ ධාතුන් කාගවත් ඥාය පත්‍රයකට වැඩ කරන කෙනෙක් වෙන්නේ. ඔය ඉස්ස ගෙනින් එක අහුලන්න ගත්තොත් ඒක කෝල වෙනවා. ඒකට හුරු වෙන්න දෙන්න. අපි හිතන ගමන් මේ පොඩි ළමෙක් එක යාළුවෙනවා. අපි අන්නනෑදා ගෙදරට ගියාම සිංහල කමට පොඩි උන්ට ඕන අන්තිම ආවේ කවුද කියලා දැනගන්න හැබැයි බබා එන්නේ කියලා කතා කරුවොත් පිටිපස්ස දොරෙන් දුවන එළියට යනවා. කරේ බලනකොට දොර පල්ලුවක් කොළුවට දාලා බලනවා කවුද ඉන්නේ කතා කරුවොත් කට බලන්න දොර දොරේ පැත්තකට පොඩ්ඩක් දාගෙන බලන්නේ වික්‍රයන් දෙක හේත් වෙවි හේත් වෙවි හේත් වෙන අන්තිමට ඒක ඔඩොක්කම වාඩි වෙනවා. ඒ යාතුමනස කාර්ය යාරු කරන්නත් ඕන ඒක මේ තමයි. එනවනම් තියෙන එන්න බබා සින්දුවක් කියන්නේ කිව්වොත් ඒ බබා ඉන්නේ. ඒ ඒව මේ ක්‍රමශාලී මොකද ආවිදින් මම කියලා දෙන්න මොකද ඒක හොඳ නැහැ බබා එකක් ආයෙත් මම කියලා දෙනවා. ගලන ස්වාමීන් වහන්සේ සක්මනේ සිට එකඟ වන විට සමහර විටක පය චලනය පය නොවු මෙතන සිතන චලනය ලෙස දැනෙනවා. පයේ යා පොළවේ ගතිය. සිසිල් ගතිය ආදී නොදැනේ. චලනයේ පමණක් දැනේ. මේ තුල ඉසලීම ගෙන යාම දැකීම තුලමද දැනේ. මේ ආකාරයෙන් දැනෙන තත්ත්ව කිහිපයක් පමණයි. මෙච දැනගැනීමට පෙර පසුවද පයේ යා පොළවේ තදද මොළොක් ගතිය සීතල ගතිය ආදී පය ඇතැනම වැඩ. සෑම වෙලීමක්ම එසවීමක්ම එකිනෙකට වෙනස් දැනේ. කරුණාකර ඉදිරි තත්ත්වේ පහදා දෙන්න. තාහික අවදි වෙලා හොඳටම අත්මාය වෙලා බැලුවොත් ඒ කවදාකවත් එක පියවරක් ඊගාට පියවරත් එක සමාන නැහැ. තන්නිකරම විනාශ වෙමි විනාශ වෙමි යන්නේ එකම පියවරකට කුලමදාක වශයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිශ්චිතතාවය පෙරළෙන සුළු බව පරිණාමය විපරිණාමය අසීමිතව කියනවා ලං වෙලා බලන්න බලන්න දඟලන ගතිය වැඩි. ඈත් වෙලා බලන්න බලන්න ඒකාකාරී නිච්ච ගතිය වැඩි. ඒකට අර පටිසවාසික පොතේ කියලා තියෙනවා ඈතින් යන කුඹි වලක් දිහා ආවට ගියාට බැලුවොත් ඒක දරකඩක් වගේ පේනවා. වැලක් වගේ පේනවා. ලනුවක් වගේ පේනවා. ලං වෙලා බලනකොට පේනවා ඒකේ පොඩි නැලවිල්ලක් තියෙනවා මැරිච් එකක් නෙමෙයි කියලා. තාවලංකන බලන්න වෙනම දර කඩක්වත් වැඩක්වත් ඉස්සර මොකුත් නැහැ කෝඹියක් පස්සේ කෝඹියක් කියන එක විතරයි තියෙන්නේ එක කෝඹියක් ඇතුලේ අඳු ටික නිතරම ළඟට ගන්න. ඊයර තමයි මේ සංසිද්ධියට ළඟවෙච්ච ප්‍රමාණය කරන්නේ. ඒ නිසා මේ කම්ලක් අරගෙන විදුල කතාවක් වුණොත් දැම්මොත් අපිට කතු පාඩ පේනවා. 105ක් ලොක්කලවල ගන්නා ඉක්ක දාලා බලන ලොක්කට ගන්නා නේද? අපිට පේන්නේ නිකන් දීපතුලක් වගේ තියෙනවා. 110 ලොක්කල බලනකොට 140ක් ලොක් කරලා බලනකොට ඒක ඇතුලේ ලෝකයක් තියෙනවා. ඒ කීක කීක જાති එතකොට මේ කියලා පේන්නේ නැහැ. 140 ලොක් කරලා බලනකොට මේ ලේද මොනවද කියලා පේන්නේ ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලනකොට මොන જાතිකන්නේ මොකක්ද බලන්නේ කියන්න බෑ. එහෙම නැත්නම් හොඳටම පිටුරු පරිවිච්ච තැනක වතුර ටිකක් හැරන බැලුවොත් බලනකොටම පේනවා වතුර නිකන් ජරාව තියෙනවා කියන්නේ. සියයට 5 10 20 වැඩි කරලා බලන්න ඒක ඇතුලේ සත්වෝද්‍යානෙක ඉන්න සත්තු ඔක්කොම ඉන්නවා. ඒකම දන්නේ නැහැ මේ වතුරයි බලන්නේ කියලා. ඒ නිසා මේ බලන දර්ශනීය සහ බලන හිත අතර අරතරේ වෙනස් වෙන්න වෙනස් වෙන්න පුදුමාකාර වෙන ලෝකයකට යනවා. ඒ කියන්නේ හිතේ මතු පිටේ ඉඳලා ඇතුලට බහිනවා. ඇතුලට බැහැරට ගත්තේ ඔක්කොම තියෙන්නේ නැලවිල්ලක් විතරයි. ඔක්කොම තියෙන්නේ කම්පන චංචල ගතියක් විතරයි. ඈතින් ගන්නකොට තමයි නමක් දෙන්න තරමට නිමිත්තක් ගන්න පුළුවන් තරමට අරමුණු කරන්න පුළුවන් තරමට හැඩයක් ගන්න. ආකාරයක්. නම් වෙන බැලුවොත් ඒක නිකන් අලු කොටකට ගහක් ඇහුවා වගේ. නිතරම කම්පන ඉතින් ඒකට භාවනා කරනකොට වරක දෙක ගානට එල්ල වෙලා යනවා ආයෙ නැති වෙලා යනවා ආයෙ එල්ල වෙලා යනවා එල්ල වෙච්ච වෙලාවයි එල්ල වෙච්ච නැති වෙලාවයි දෙකක් දිහා බලනවා ඉතින් ඒක අර ගැන්මෙන්මයි යන්නේ. ජවෙන්මයි යන්නේ. කස කැදින්මයි යන්නේ. කරගෙන කරගෙන යනකොට පේනවා එකම දිහා උච්චන වාසන්න බලනකොට වෙන කතාවක් ඈත ඉඳලා බලනකොට වෙන කතාවක්. ඉතින් ඒ නිසා අපි මේ භාවනාදි කරන්නේ ඒ උච්චන ආසන්න කරන්නේ කායි. ඒ උච්චන ආසන්න කරනකොට දෙක අතර මැද පරතරය අඩු වෙන නිසා බාහිර දේවල් වලින් එන බාධක අඩු වෙනවා. ඈත් වෙන ඈත් වෙන තමයි ශබ්ද වේදනා හිතිලි බාධා කරන්නේ. උච්චන වාසන බලනකොට ඒක උච්චන භාව නිසා කිසිම හේනයක් කොට ඇන්නේ නැහැ. කකුල වේදනා දැනෙන්නේ නැහැ. මොකද මේ දෙන්න අතර සමීප සම්බන්ධයක් නැහැ. ඒක යෝගාවචරය ට්‍රයිල් ඇන්ඩ් එරර් අත්දැකීම් හරහා කරලා කරලා තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම ඕනුණාට ළඟ බලන්න බෑ. ඒක යෝගේ යෙදෙන්න ඕනේ. ඒ යෝගේ ඉදිච්ච වෙලාවේදී පුළුවන් තරම් අපි ඒක තොරතුරු ගන්නවා. අනික වෙලාවයි දකිනවා දැන් මේක දොරයෙන් දොරස්තර දකින්නේ. එතකොට නිමිටි කරන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන්, හැඩ තියෙනවා, ආකාර තියෙනවා. ළඟනවල කිසිම හැඩයක් කිසිම ආකාරයක් නැහැ. විශාල සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ඒක පැතිකඩ දෙකම එකේම විවිධ පැතිකඩ බව තේරුම් ගන්න ගොඩාක් අයිබහන එතකොට කවදාකවත් එයා මේ පිටින් බලලා නැතර වෙන්නේ නැහැ. එයා දන්න මේක නම් වෙන බැලුවොත් වෙනස් වෙනස්යක් මේකේ තියෙනවා කියලා. ඒ ලං වෙලා බලන ගතිය සහජයෙන් වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල් ඉස්සෙල් තමයි ඒකට කෝඩ ගති කෝඩු ගති කියන පහේකට අනිවාර්යයෙන්ම එකක් අපිට පළවෙනි මොනිචාර නැත්නම් ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක නෙවෙයි වැඩි අදුර කරන ලංකනක තියෙන එක කියලා පේනවා. ඒක හොඳට ගන්න බැලුවා. වදින් ටිකලා එක එක කරගෙන බැලලා පස්සේ මේ බව දන්නවනම් කවදාකවත් වදින්නේ නැහැ කියලා. ඉතින් ඒකයි කියන්නේ ටිකක් ඇසුරු කරන බලන්න. ඉතින් ඒකට නීති ඉඩ දෙන්න. නීති ඉඩ දෙන්නේ අම්මලා තාත්තා ගෙවලා පෙන්නන ඕන්න බඳපත්ව බඳලා වාසේ තමයි. එතකට දෙලේ කහන්න තියෙන්නේ. ඒකයි බුදුහාම ගැන බඳින්න බැරි. ඒකට කියුවා කියන්න හොඳ නෑ. ඉවරද ප්‍රශ්න කරන්නේ. එහෙනම් අපි හැටියට බලමු. පැයක් අතරකට පැයකමාරක් කරගෙන තියෙනවා. අපි එමනම් මේ ඊ වගේ දැන් වෙලාව තුනයි හතක් මැදහරයි. අපි 4යි 10ට මෙතෙන් දෙනවා පරිවර්තයකට. 4යි නේ 4යි කාලේ බලන්න. 4යි කාලේ 5යි කාලේ අපි පරිවර්තයක් කරනවා ඊට පස්සේ 6 මාත්‍රකට දෙනවා ධර්ම දේශනාවක් සඳහා සිල් දෙනාට දෙනවා සරණයි.